එදා ඉඳලා අපි ජාති මර ජරා මරණ කියන කවුරුණත් ස්වභාවයෙන්ම අකමැති වන්නා වූ දුක්ඛ දුක්ඛයට අහු වෙන එහෙම නැත්නම් ප්‍රසිද්ධ දුකක් වෙන මේ දේ නැති කිරීම සඳහා ආසන්නයෙන් බලපාන කරුණු එක එක එක එක ලියාගෙන එනකොට පළවෙනිමත් අපිට හම්බුනේ බොහොමත්ම රැඩිකල් වාදී අදහසක් ಜಾතියයි ජරා මරණයට හේතුව කියලා. ඉතින් ඒක මේ සුචිම ස්වාමීන් වහන්සේ පිළිගත්තට පස්සේ ජරා මරණ වල විසඳුමක් ආත්මිදීමක් වෙන්න නම් ජාතිය කයි අපි වැඩ කරන්න ඕනේ ජාතිය පිළිබඳවයි කටයුතු කරන්න ඕනේ නිසා ජරා මරණේ නිරෝධයක් ඕන නම් ජාතිය නිරෝධය පිණිස කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ කටයුත්තේදී අපි ජාතිය නැත්නම් බිහිවීම ඇතිවීම හටගන්ම සමුදය කියන පැත්තේ තියෙන සුන්දර පැත්තක් නෙවෙයි යට පැත්තේ තියෙන භයානකම එහි තියෙන දේවල් හට ගන්නා ස්වરૂපේ කියන දුක හට ගන්නා ස්වરૂපේ හට ගන්න කියන සපමමනක් නෙවෙයි බොහෝකට හටගන්නේ දුකමයි කියන අදහස දැක්කට පස්සේ දුකේ නිරෝධය පිණිස කටයුතු කරනකොට ඒ දුක දුර්වල කිරීමට දුර්බල කිරීමට ආසන්නය බලපාන්නේ භවය ඒ භවයේ පවතින තාකල් කොතනකෝ උප්පත්තිය තියෙනවා ඒක කවදාකවත් කාටවත් බලක් ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒ නිසා භවය පිළිබඳව පැවැත්ම පිළිබඳව ඇති ඒ సౌందర్యාත්මක ප්‍රියමනාප අදහස වෙනුවට භව නිරෝධයක් ගැන භවයේ නිරුද්ධ කර හැක්කක් බව ඒ සඳහා උත්සාහ කළ යුතු බව නැත්නම් අපි ප්‍රතිපත්ති පිරිය යුතු බව ඒ જાතියට හේතුව භවය කියලා දැනගන්නකොට ජාති නිරෝධයට කරන්න නම් භව නිරෝධය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අවස්ථාවෙත් මතක් කළා යම් කිසි වෙලාවක ඒ භව නිරෝධයක් ගැන කතා කරනකොට කොච්චර ලෝකයා භවයේ ශාස්ත්‍රත වශයෙන් ඇලී සිටිනවද කියනවනම් භව නිරෝධය කියලා කියන උච්ඡේදවාදයක් නාස්තිකවාදයක් විනාශ කතාකාරී කතාවක් කියලා සර්වඥාන්සත් චෝදනා කළා. නමුත් සර්වඥාන්සික පෙන්වන්නේ තම මතයක් වශයෙන් නෙවෙයි හේතු බල ධර්ම પરම්පරාවක් පිටිපස්සට පිටිපස්සට කරගෙන යනකොට ඊට පස්සේ භවයේ Nirodha අපි අඩු ගන්න මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් දාර්ශනික වශයෙන් පිළිගත්තොත් ඒ භවයක් ඒ විදිහට මේ අනිශ්චිත වූ ලෝකයේ භවයක පැවැත්මක් භවයක පැවැත්මක සියාවක්වත් ඇති වෙන්න නම් ඒ භවය පිළිබඳ හෝ නැත්නම් තණ්හා මාන දිට්ඨි පිළිබඳ හෝ දැඩි කොට අල්ලවදා ගන්න ගතියක් තියෙන්න ඕන නැත්නම් භවයේ භවයේ පිසින් නඩත් වෙන එකක් නෙවෙයි. ඒක කාගරි අවිද්‍යාවක් සහ තණ්හාවක් කියන මේ කාරණා දෙක මතින් තමයි ගැටලන ගතියක් තියෙන්නේ. ඒ නිසා මේ ගැටලීමක් කරන්නේ මුද්දට හොයලා බලලා දැඩි ආශාව ඇති අවස්ථාවේ පමණයි. ඒ දැඩි ආශාවට අපි කියනවා උපාදානයි කියලා. දැඩි ග්‍රහණය, ඒ දැඩි ග්‍රහණය ඇති නිසා මාන්‍ය තණ්හාව නිසා ඒක නිසා ආශාව ක්‍රමයෙන් දැඩි වෙලා ඒ දැඩි ආශාව දිගේ අපි මේ ගැටලනවා. ගැටලීමෙන් මේ රේන්දයක් ගොතාගෙන යනවා වගේ භාවයක් ගැට ගැහිමින් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපි පහුගිය දවස් ටිකේ ශක්ති ප්‍රමාණින් සූත කරගෙන සූත කරන ආවේ එතකොට මේ තණ්හා උපාදාන දෙක අතර මේ පුරුක් දෙකක් අපි ලං කරලා ගත්තා දෙක බොහෝ දුරට එකම දෙයක ප්‍රමාණාත්මක දෙකක් නිසා ඊට පස්සේ මේ තණ්හාව සඳහා ආසන්න කාරණාව මේ තණ්හාව දුරු කරන්න ඕනෑ කියන පදනම තේරුම් ගත කෙනෙකුට තණ්හාව නිසා තණ්හාවට ආසන්න කාරණාව වෙනකොට මෙතනදී සරුවචනාංශේ යොමුව දක්වන්නේ වේදනාපච්චා තණ්හාති සුසීම පස්සතිති මේ තණ්හාව ඇතිවෙන්න මූල කාරණාව ආසන්න කාරණාව සිදු වෙන්නේ වේදනාව යැයි ඔබ දන්නවද කියලා නැත්නම් ඔබ දකින්නවාද? ඒ කාරණා පිළිබඳ එහෙම දර්ශනයක් තියෙනවා කියලා. සුසීම පිළිගන්නවා. එතකොට සර්වඥාන්සේ ඒ මතින් ඇති කරගන්න න්‍යාය තමයි වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝති සුසීම පස්සති. යම් වෙලාවක මේ වේදනාව නිරුද්ධ වුණා නම් එතකොට ඒ වේදනා නිරුද්ධ වෙච්ච තත්වයක් හටතේදී තණ්හාව හටගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද දවසේ අපිට මාතෘකා වෙන්නේ මේ වේදනාව සහ තණ්හා දෙක අතර මැද තියෙන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන එක මේ පැත්තේදී පේන්න තියෙනවා. නමුත් අපි උත්සාහ කරන බලන්නේ තණ්හාව නිසායි වේදනාවක් හටගන්නේ කියලා. වේදනාව නිසා තණ්හාවට ගන්නවා කියන එකත් යඹුරක් තමයි. ඒකත් මේ එදිනදා පත්‍රවල පුවත් පත්‍රවල නව කතාවල කියන කතාවක් නෙවෙයි. නමුත් මේ තණ්හාව නිසාමයි වේදනාවත් හටගන්නේ නිසා තණ්හාව නිසා වේදනාව හටගන්නා වගේම ආපසු ප්‍රත්‍යুৎපන්නව වේදනා තණ්හාව නිසාමත් වේදනාව හටගන්නවා. ඉතින් ඒකෙදී සාමාන්‍ය සතිපට්ඨානය ගැන නාහපු අසුතත් පෘථග්ජනය ගත්තොත් ඇයි ඒකේනා ගේ හිත වැඩ කරන ආකාරය පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේ චොප්පජ්ජති චක්කු විඥානං කියලා. ඒක මේ ඇහැ සම්බන්ධ කරගත්තොත් එහෙමයි කතාව පටන් ගන්න. ඉතින් කන සම්බන්ධ කරගෙනත් නාහයේ ජීව කය හිත කියන ඒ විලටත් ඔය විදිහටම එක ద్వාරයක හිතක් හිත චිත්ත වීති කියලා මේවට සඳහන් කරන්නේ ඒ හිත પરම්පරාවක් හිත පෙරහැරක් කොහොමද පටන් ගන්න කිව්වොත් ඇහි ප්‍රසාද රූපේට ඇහි ඔපේ කියලා මේකට කියනවා අපි සිංහලෙන් ඇහි ඔපේට වර්ණ රූපයක් මුලිච්ච වෙනවා. චක්කුංච පටිච්ච රූපේ. ඒකෙදිත් මේ දී ඇති ඕනම රූපයක් ගන්න බෑ. ඇහැ විසින් තෝරා බේරා එල්ල කරන ලද රූපේ තියෙයි. අපි කැමරාවක් ගන්න කැමරාව එල්ල කරනවා. යම් කිසි දෙයක් මැදිය කරලා ඒකට තමයි අපි මේ එකලස් කරන්නේ සීරු මාරු කරන කැමරාව. ඒ වගේ තමයි ඇහැටත් ඔක්කොම රූප මේ චිත්ත වීජාති කරන්න ශක්තියක් ඇත්තේ නැහැ. ඇහැ යමකට එල්ල වුණාද එහෙම නැත්නම් ඇහැට මුලිච්ච වුණාද කියලා වචනේ මුලිච්ච කියන වචනේ ඇත්තටම දෙමළ වචනයක් මේ මම හිතන විදිහට ඒ වගේ නැත්නම් අභිධර්මයේ දුගන්නේ ආපాతගත වෙනවයි කියලා. ඒත් එක්ක මූණට මූණ දාලා හිටිනවා. ඒ කියන්නේ හැම රූපෙටම ඒක කරන්න බෑ. අපි බලන දර්ශනයේ තියෙන යම් කිසි රූප ධාතු කොටාශයක් වර්ණ රූප කොටාශයක් ඇහැ කිචි කවන්න ඇහැ කුප්පන්න ඇහැ ඉද්දන්න රුප්පන්න ශක්තිය තියෙනවා ඊට පස්සේ එහෙම දෙයක් තමයි පටිච්ච රූපය කියලා කියන්නේ එළඹි රූපය ඒ නිසා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන එහෙම වුණොත් ඒ විදිහට ඇහැ කිචි කැවුනොත් රුප්පණය වුණොත් කිපීමක් ඇති වුණොත් හිත වහාම එතෙන්ට එනවා. එතකොට ඒ හිතට අපි කියනවා චක්කු විඥානය කියලා. හිතේ අවධානය ඇහැට ගියාට පස්සේ මේක සාමාන්‍ය සිංහලෙන් කියනවා ඇහි උපන් හිත කියලා. හිත ඇහි උපන්නට පස්සේ චක්කු විඥානය බාටපත් වෙනවා. එතකොට මේ චක්කු විඥානයත් එතෙන්ටම නැත්නම් හිතත් මේ ඇහැ විශේෂම අවධානය යොමු කරගෙන ඉන්නවනම් අර විදිහට මුලිච්ච රූපෙකුත් තියෙනවනම් ඇහි තියෙන ඔපයත් එක දිගටම පවතිනවා නම් මේ තුනම මේ තුනක එකතුවක් තියෙන්න ඕනේ ස්පර්ශයේ සිට වෙන්න කකුල් තුනේ කණප්පුවක් වාගේ එක කකුලක් හරි ගන්නොත් මේක සම්බර නැති වෙනවා ඇහි ඔපේ තියෙනත් ඕනේ ඒ වෙලාවට දිගටම රූපණ කුප්පණ ඉද්දන රූපයක් තියෙනත් ඕනේ එතකොට හිතත් වෙන වැඩ බහා තබල මුළු හදින්ම ඇහි පහළ වෙන්නත් ඕනේ එතකොට කියනවා මේ තුන එක දිගට ගමන් කරන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. මේක තමයි ස්පර්ශය කියලා කියන්නේ. තින්න සංගති. සංගති කියන්නේ සමූහ ගමන් කරනවා. එහෙම නැත්නම් මේ පට තුනක් අරගෙන කඹයක් වෙලනවා වගේ. තේදාවක් වෙලාන වෙලාන යනවා. ඒ පට දෙකෙන් බෑ කරන්න එකෙන් බෑ ඒ තුනම සමාකාර වෙච්චාම ලස්සනට තේදාවක් හැදිගෙන හැදිගෙන යනවා. ඒ ඒ තාක්කල් අපි කියනවා ඒ ඒ ඒ සිද්ධියට මැදිහත් වෙන පුද්ගලයාට බලන්නෙක් බාටපත් වෙනවා. එයා ඒ වෙලාවේ බලන්නෙක්. බැලීම සිද්ධ වෙනවා. තින්න සංගතිපසෝ. මෙන්න මේ සිද්ධි උනාට පස්සේ තමයි අපි අද මාතෘකා කරගන්න මේ වේදනා චෛතසිකයට පහළ වෙන්න පුළුවන් පසුබිම සකස් වෙන්නේ. ඒ කියන්නේ අවස්ථා කීපයක් පැනලා දැසි තමයි වින්දනයක් අපිට පාල කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වින්දනේ ඇති වෙන්නේ රූපෙන්වත් නෙවෙයි ඇහි ඔපෙන්මත් නෙවෙයි හිතෙන්මත් නොවේ. ඒ තුනම එකට එකතු වෙලා ඒකෙදි ඒ තුන ස්පර්ශය කියන සංසිද්ධිය ආරහා යන්න ඕන. ගියාට පස්සේ ඔන්න වේදනාව විඳීමක් පහළ වෙනවා. විඳීමක් පහළ වෙන්න ස්පර්ශය අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඊට පස්සේ මේ වේදනාව ආපු වෙලාවේ ඉඳලා ඉස්සරහට වැඩ කරන ආකාරයේ සත්‍යමත් පුද්ගලගේ එක විදියක් රහතන් වහන්සේ නමකගේ එක විදියක් අසත්‍යමත් බුද්ධලගේ එක විදියක් නමුත් මෙතෙන්ට එනකන් නම් බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේගේ අසත්‍යමත් බුද්ධලගේ සත්‍යමත් බුද්ධලේ සමාකාරව තමයි සිටුවේ වෙන විදිහට කියන හොඳට සතියෙන් හිටියොත් මේ චිත්ත වීදියේ මුල් කොටස අඳුරන්න අමාරුයි ඒ tire පිටිපස්සේ තියෙන්නේ මොකද ඒ ටික මෙතෙන් දෙනකම් නිවන් දැකලා තියෙන්නේ ඒකේ කිසිම ක්ලේශයක් නැහැ ඒක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයක් අනුව. යං වේදේති තං සංජාන. යමක් අපි වින්දානම් ඒක හඳුනා ගන්න අපි උත්සාහ කරනවා. හඳුනායි නැත්නම් හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගන්න. හඳුනා ගන්න එක කලින් දැකලා තියෙන එකක් නේ අපි කියනවා මේක තමයි මේ දැක්කේ මේ හැදේ මේ වර්ණේ මේ සටහන මේ ඉත්‍ත්‍යා මේ පුරුෂයා කියලා අර පරණ සංඥාවල් ඔක්ක ගලපලා බලනවා. එහෙම නැත්නම් මේක වැදගත් නම් පස්සේ මේක දැන ගැනීම සඳහා මේකට හිතෙන් සලකුණක් ගන්නවා. සංජානනය කරනවා. ඇයි ඒ සංජානනය කියලා කියන හඳුනායි කියලායි අපි ඔසින්කට දාලා තියෙන්නේ. හඳුනාගෙන ඉතල ලකුණක් තියාගන්න. ඊට පස්සේ යං සංජාතා සංජානාති තං විතක්කේ. යමක් අපි මේ විදිහට වැදගත්යයි ලකුණ තබා පැත්තකට තබන ලද්දේ ඒ මත තමයි අපි හිත නැවත නැවත මෙහෙවන්නේ. විතක්කය කියලා කියන්නේ හිත හිතනම් වන්නේ. එහෙම නැතුව මේ විතක්ක කරන කරන්න පසුබිම නැතුව සිදුවෙන්නේ නැහැ. යං විතක්කේති තං පපංචේති. ඒ විතක්ක කරන්න පටන් ගන්නතර තමයි එක්කෝ තණ්හාවක්, එක්කෝ මාන්නයක්, එක්කෝ දෘෂ්ටියක් පහළ වෙන්න පුළුවන්. ඉතහාර වේදනා තන ඉඳලා හඳුනාගෙන ඒ මතට නැවත නැවත හිත නංවල ඒ නංවීමේදී එක්කෝ තෘෂ්ණාව කියන පාර දිගේ එහෙම නැත්නම් මාන්නේ මනින කිරණ යාලු කුයි මම පොඩි කියන ආදි විදිහට සංසන්දනය කිරීම මාර්ගයේ දිගේ එහෙම නැත්නම් මමයි දැක්කේ. අනේ මේක දැකපු එක හරි මම වාසනාවන්තයි. මෙහෙම දෙයක් දැකව මම හරි වාසනාවන්ත ආදි වශයෙන් මම එනේ කිරීමෙන් හෝ අපි ඒ රූපය තණ්හා කර ගන්නවා ආශ කර ගන්නවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රියාවලිය අසෘතවත් පෘ탁ඥයා අන්ධ පෘ탁ඥයාගේ සිදු වෙන්නේ ඒ පුද්ගලයාගේ රසලෝලීත්වය අනුවයි. එහෙම නැත්නම් රස ආස්වාදය අනුවයි. එහෙම නැත්නම් సౌందర్యාත්මක හැඟීම් දිගේ ඉතින් රස දේවල් බැලීම සඳහා නිතර නිතර හිත මෙහෙවනවා. එයා ඉතින් අතිකාල සේවාවල් පවා කරමින් හම්බ කරමින් ඇහැට මේ නිසි ඍෂි රූප පෙන්වමින් ගත කරනවා. ඉතින් ඒවා නොදකින බලාපොරොත්තු විදියට ඉෂ්ට නොවිච්ච වෙලාවෙ ඉතින් යාට කේත්‍යයක්. මම මෙච්චර කරගෙන ඉවරලා බලන්න හදන රූපේ මට හම්බුනේ නෑ. ඒක බලන්න අසවලයි බාධා කෙරුවේ කියලා. අර ආසාවම තමයි ස්ට්‍රෝ වීමෙන් තරහා එන්නේ. ඒකටත් හේතු වෙන්නේ අර චිත්ත වීතියම. ඊට පස්සේ දැන් යෝගාවචරයා සතිය හඳුනාගෙන සතිය වැඩිම සඳහා සතිපට්ඨානේ වඩන යෝගාවචරයට මේ සංසිද්ධිය මේ විදිහටම දැක ගන්න බෑ. මේ අපි මේ අහනවා විතරයි. සමහර කට්ටියට මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතෙන් අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන්. ණය විපස්සනාවට හිතා ගන්න පුළුවන්. අන්වේ ක්‍රමයට හිතා ගන්නවා. තරණයෙන් හිතා ගන්න පුළුවන්. සමහර එකක්වත් බෑ. තව සමහරක් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මේක ප්‍රත්‍යක්ෂයට යට කරන්න පුළුවන්. නැත්නම් ප්‍රත්‍යක්ෂයට බුද්ධි විඳ ගන්න පුළුවන්. අස්පන අපිට දැක ගන්න පුළුවන් කියන එක. ඉතින් මේ අස්පන අපිට දැක ගන්නකොට ඒ අස්පන අපිට ඒ සිද්ධියේදී එතන හොඳට බලන්න හිටියත් නැත්නම් අපිට පෙනුණාත් මම කියන්නේ එයාට පෙන්නේ කරන හිතට පෙනුනත් මේ මූල ධර්මයේ දන්නේ නැත්නම් එයාට මේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ එචයි ප්‍රත්‍යක්ෂයට අර දකපු සුතමේ ඥාණයෙන් ආධාර කරන්න. චින්තාමේ ඥාණයෙන් ආධාර කරන්න ඕනේ. කලේ නැත්නම් මේකේ විනිශ්චය කරගන්න බැරි වෙනවා. අන්න ඒ පාඩුව නොවෙන්නයි සර්වචනංශයේ මේ උගන්වලා තියන්නේ. එහෙම නැත්නම් ආද්‍ය කරලා තියෙන්නේ, සන්නා සන්නද්ධ කරලා තියෙන්නේ, ආයුධ සන්නද්ධ කරලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරනකොට මේ කියන දේ දන්නවනම් Tamanට හිතා ගන්න පුළුවන් ආ මෙන්න මෙතනදී මට මේක අහුනේ. දැන් ඊගාට වෙන්නේ මේකයි මීට ඉස්සලා උනේ මේකයි කියලා දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ වෙලාවට මම ගොඩක් වෙලාවට නිදර්ශන වශයෙන් ගන්න හොඳට සක්මන් කර කර ගිහිල්ලා ඒ කියන්නේ පයි හිත තියලා නැත්නම් කාය ප්‍රසාදේ හිත තියාන ගිහිල්ලා හැරෙන වෙලාව වෙනකොට අපිට රූප පේනවා කුරුල්ලෙක් පියාඹනවා පේනවා හිත ඇහැට පයි ඇහි උපදිනවා එතෙන් එනකම් අපි මේ භාවනා වශයෙන් කරන්නේ කාය ස්පර්ශය. නැත්නම් කාය කොටහබ කායේ තියෙන ස්පර්ශය. අතින් කියපස්සේ කපාට ඇහි පහළ වෙනකොට අපි සමහරලාට මේ දැකපු රූපය දැකලා ඒක වර්ණ වශයෙන් සටහන් වශයෙන් අඳුනාගෙන අනේ මගේ හිත කරුණානේ දැන් හිත ගියා රූපයකට කියලා අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි දන්නා දැන් හිතේ ගිය කාය ප්‍රසාදිතිකේ ගියේ හිත දැන් ඔන්න චක්කු ප්‍රසාදයට මාරු නැත්නම් හිත කැඩුනා. සක්මණෙන් හිත කැඩුනා සම්මත වශයෙන් කියනවා. එතකොට අපි දැනගන්නවා දැන් ඉන්නේ අපි අරූප බල මේ කියන්නේ අපේ රූපයක් වශයෙන් වගේ සක්මන් කර හිටපු කෙනා දැන් ඔන්නේ බලන්නෙක් බාටපත් උනා. මේ බලන්නෙක් බාටපත් වෙච්ච ගමන් අපි සමහරලාට රූපේ රස විඳින්මින් ඒකේ වර්ණය දකිමින් සටහන් දකිමින් නැත්නම් ඒක වෙනස් වෙන ආකාර දකිමින් ඉන්නේ. කොයි වෙලාවේදී හෝ අපිට පළවෙනියම සිද්ධ වෙන්නේ හිත පිට ගියා කියලා දැනගන්න. සමහර විටක එහෙම හිත පිට ගියාත් දකින්න රූපය හොඳ වර්ණවත් නම් නොවිසු නොපැතු නොවිරු ආකාරයේ සටහන් නම් අපි හිත පිට ගිය බවක් දන්නේ නැතු ඒකම රමණය කරනවා. ඒක දිගේ රස වින්දනය කරනවා. මතක නැති වෙනවා යෝගාවචරයක් කියලා. මතක නැති වෙනවා මේ සිල් අරගෙන ඉන්නේ සුදු ඇඳගෙන ඉන්නේ සක්මන් කරමින් හිටියේ මොකුත් නැහැ. ඒ තරම්ම ඒ වර්ණ රූපේ තාමත්ම බරපතල නම් සිත් පැහැර ගන්න සුළු නම් ගාදුරද කියන්නේ. සමහර විටක එච්චර යන්නේ නැතුව ඒක පාට හිත ලැජ්ජාවටපත් වෙලා මෙච්චර මේ නිසරණවන්ට එන්ටෝද රූප බලන්න චිල්ලර ගන්න ඕනේද සුදු අඳින්න ඕනේද සක්මනකින් ඕනේද රූප බලන්න ඕනේ කියලා හිතනවා. හිතලා ආපහු අරමුණට එන්නත් පුළුවන්. මෙහෙම මෙහෙම කරලිවලා අපේ නියම ක්‍රමයට භාවනා කර කර යනකොට අදිස්ථාන කරගෙන ගියයි කියලා හිතමු දැන් මේ හන්දියටයි මම යන්නේ මෙතන හැරෙනකොට හිත කැඩෙන්න ඉඩ තියෙනවා ඒක නිසා මම පුළුවන් තරම් මේක අරසා කරගන්න ඕනේ කියලා හොඳට මේ අනතුරක හේයාව දැකීමෙන් යන කෙනෙකුට නම් ඒ හැරෙන වෙලාවේදී අයේ හිත තබන එකේ තියෙන නීරස භාවය නිසා හිත රූප බලන්න නතු වෙන හැටි දැක ගන්න පුළුවන්. එතකොට වටේ තියෙන රූප හැම එකක්ම දඩමීම කරගන්නවා අපි හිත පිට යෑමට. නමුත් අපි ලෑස්තිලා ගිය නිසා සමහර විටක පාරට මේ පයේ තිබුණ හිත රූපයකට යනවා. යනකොටම අපේ රූපේ සටහන් ආකාර දැනගන්නත් කලින් මම මේ හිත මගේ මේ හිත පිට ගියා කියන එකට සතිය පිහිටියොත් ඒත් එක්කම නැවතත් පියවරට සතිය ගත්තොත් අරක දැක්කිය දැකපු දේ යාන්තම් සුද්ධ දැක්කා කියලා විතරයි අපිට සිංහලෙන් කියන්නේ. ඒ සුද්ධ දැක්කයි ස්ත්‍රියවක් දන්නෙත් නැහැ පුරුෂයෙක් දන්නෙත් නැහැ එනවා දැක්කක් දන්නෙත් නැහැ යනවා දැක්කක් දන්නෙත් නැහැ අපි වහාම හිත අරමුණට ගත්තා. ඊට පස්සේ අපි දන්නවා දැන් මේ පැනපු මිනිස්සු ආපහු අරගත්ත කියලා අපිට සක්මණේ ගිහම ආපහු යන්න පුළුවන්. මේ විදිහට අර ගොඩාක් රස විඳින්මින් ඉඳලා සාමාන්‍ය මට්ටමට කඩලා හිත යනකොටම අල්ලන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ කෙනාට ඇත්තටම ධර්මානුකූලව කල්පනා කරුවොත් මේ වගේ දැඩි ප්‍රයත්නයකින් සතිය හඳුනාගන්න නැතුව අපි වීදියේක ඇවිදිනකොට සනකෙලියක ඇවිදිනකොට කොහොමනම් අපේ චිත්ත પરම්පරාවල් පවතිනවද කියලා. අපි දන්නේ එතන ලොකු විවේකයක් තියෙනවා ලොකු රසාස්වාදයක් තියෙනවා අපි වර්ණ දකින්න සත් දහනවා ගන්ධ රස පහස දකින්නයි කියලා. නමුත් මේ කරන කිසියම් දෙයක අපේ න්‍යාය පත්‍රයක් නැහැ. ඒ ඒ රූප මතින්, ශබ්ද මතින්, ගන්ධ මතින්, රස මතින් අපිව නලවනවා, අපිව පිනවනවා, අපිව නලවිලි කපි කිය අරගෙන යනවා. ඒ නිසා අපි මත් වෙනවා. එහෙම නැත්නම් අපි ප්‍රමාදයටපත් වෙනවා, මදයයට ප්‍රමාදයටපත් වෙනවා. දැන් මේ සතිපට්ඨානදි කරන්නේ නැත්නම් භාවනාවේදී කරන්නේ ඒ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරලා මදයට සහ පමාදයට හේතු නොවෙන්න ඒ වගේ දේවල් වලට යන්න හොඳ එලෙබසිටිසියකින් ගියොත් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා දකින්නකොටම නැත්නම් හිත පිට යනකොටම අල්ලගත්තොත් කඩන එක ලේසි. එහෙම නැත්නම් බලන රූපයක් විශේෂයෙන්ම චිත්තාකර්ෂණීය නම් ඒක හරි අමාරුයි අපව මූල කර්මස්ථානට ගේන එක. එහෙම ගිහිල්ලා අපි හිතමු දවසක අපිට අධිෂ්ඨාන ශක්තියකින් යුක්තව මේ හැරෙන වෙලාවේදී කොච්චර විචිත්‍ර සිත් පැහැර ගන්නාසුළු රූප තිබුණත් පයම වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හරවගෙන ඉන්න පුළුවන්කමක් තිබුණා කියලා මේ රූප වලට හිත වට ගන්න නැතුව එදාට අපිට තේරෙනවා රූප කොච්චර ආකර්ෂණීය වුණත් රූප කොච්චර සිත් පැහැර ගන්න සුළු වුණත් ලෑස්ති වෙලා ගියොත් යන්න ඉස්සලා හොඳට සතිය තියෙනවනම් රූප වලට හිත යෑමේ තියෙන දාසකත්වය බැල බැලේක් වෙනකම් අල්කේ තියෙන ආධිනව දන්නවනම් පුහුණුවක් කරන්න පුළුවන් දැනගෙන ගිහිල්ලා ඒ රූප වලට හිත යන්න නැතුව හරවගෙන ඉන්න. එතකොට අපේ හිත කියන තියෙන චිත්ත වීජම අරසාවි තියෙන්නේ යන්න ඉස්සරලත් සතිය තිබුණේ හැරෙනකොට සතිය තිබුණේ හැරලා එනකොට සතිය. මේ වගේට වැඩිය බොහොම විෂිතුරුව බොහොම සාංශුද්ධෙන් දක්ක ගන්න පුළුවන් පරියංක භවනාවේදී. පරියංක භවනාව මේක මේට වැඩිය පන්නරේ තියලා දක්ක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඇස් දෙකට පේන්නම දෙන්නේ නැතුව ඇස් දෙක වහගෙන පටන් ගන්නවා. රූප නැහැ. රූප කියන්නේ ඒ චක්ක ආයතනේ වහලා දානවා. ආයතන වැඩ කරන්නේ නෙවෙයි. සද්ද නැත් තැනකට ගිහිල්ලා ශබ්ද පිළිබඳව බාධා නැති තැනකට යනවා. ගන්ධ සුවඳත් කුප්පන රුප්පන ගඳ නැති තැනකට යනවා. දිවෙන් රස බලන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. කය වෙනත් චේතනාවල් දිගේ හසුරුවන්නේ නැහැ. ඒවම තියාගෙන අසංස්කාරික වටන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඉතින් මේක සෑහෙන දුරු හික්මීමක් තියෙන්න ඕනේ මේකට හිත එකඟ වෙන්න නැත්නම් හිත මේ පැත්තට ඇතුළට නැමෙන්න. එතකොට හිත කලබල වෙනවා ඔබ දෙනකොට. තනි වෙනකොට අස්වාහනකොට නිස්සද්ද වෙනකොට. මොකද අපි ඉතින් මේව නැතුව අපිට කරගෙන යන්න පුළුවන් කියලා. එහෙම ගිහිල්ලා යම් වාසනාවකට යම් දක්ෂකමකට යම් ක්‍රමානුකූල පිළිවෙලකට ගිහිල්ලා ආස්වාද ප්‍රසආස සංසිඳිලා යම් බයක් එන්න තියෙනවනම් චකිතයක්, සැකයක්, නිින්දට වැටෙන ගතියක් නැතුව මේවා දැනගෙන ඉදිරියට ගිහිල්ලා අපි ආස්වාස ප්‍රසවාසම සමුගත්තයි කියලා. ආස්වාස ප්‍රසවාසම නිරුද්ධ වුණයි කියලා විමුක්තියක් ලැබුවයි කියලා ආන්නේ වෙලාවේ අපිට තියෙන මේ ඉස්පාසුවේ මේ ඉඩපාඩුවේ ඉන්නකොට විවිධාකාර ඇහැට පේන රූප වගේ මනසට රූප જાති පේන්න පටන් ගන්නවා. කනට ශබ්ද ඇහෙනවා වගේ විවිධාකාර ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. මේ දෙක සාමාන්‍ය ප්‍රසිද්ධයි. නමුත් සමහරු කලාතුරකින් මට හම්බෙලා තියෙනවා විවිධ ගඳ සුවඳ જાති පරිසරයට අදාළ නැතිව දැනෙන්න පටන් ගන්නවා. තව සමහරෙකුට මුඛයට රස කියලා ගලන ගති දැනෙන්න පටන් ගන්නවා. එනකන් කයේ තන තන මස් පිඩු නටන්න පටන් ගන්නවා. කූඹ බිඳවන්න වාගේ, වතුර බිඳ වැටෙනවා වාගේ, හිරි වැටලා තිබිලා හිරි යනවා. ඉතින් පේන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම දැන් දන්නවා මේ පාළුගේ වළම් බිඳිනා වගේ කවුරුත් ගෙදර නැති නිසා ඔහි ඇතුළට එන දේවල්. අන්න ඒ වෙලාවේදී අර සක්මණේ හැරෙන වෙලාව වගේ හොඳට දැනගෙන දැන් මේ චිත්ත රූප, චිත්ත ශබ්ද, හිතින් ඇති කරන ගන්ධ, රස, පහස එනවා. නමුත් ඒවා පේන්නේ හරියටම ප්‍රകൃතිය ඇහැට රූප පේනවා වගේ. කනට ශබ්ද ඇහෙනවා කියන එක උපමාට කියනවා. අපි හීනෙක ඉඳගෙන 100ට 100ක්ම අපි මේ ඇත්ත එකට ඉන්නවා වගේ අපි හීනෙක ඉන්නවා වගේ සම්පූර්ණ ලෝකයක්ම අවල දෙනවා. ආනේ රූපයක් ලෝකයක්ම අවල තියෙන වෙලාවේදී මේ පේන මේවා විඳීමෙන් ලබන වේදනාවක් තියෙනවා. පේන රූප දැක්වා මේ මංගල කාරණා මේ බුදු ආන්තරෝ දැක්කේ මේ රුවන් වැලිසෑය දැක්කේ මේ මේ බෞද්ධ කොටි දැක්කේ කියලා ඉතින් අපි ඒවා හොඳ පැත්ත දකිනවා. එහෙම නැත්නම් ඒ මිනිකුණක් දැක්කා, ඇටසැකිල්ලක් දැක්කා, බලුවමනයක් දැක්කා, ගන්ධකුණක් දැක්කා කිව්වොත් අසුභයක් විදියට දකිනවා. ඉතින් ඒ අනුව අපිට සැප හෝ දුක් වේදනා පහළ වෙනවා. ඉතින් අපි ගේම සම්පූර්ණයෙන්ම මනසෙන් දුවන්නේ. මේක තන්නේ කරම මනෝ මූලිකයි, මනෝ පුබ්බංගමයි, මනෝ ශ්‍රේෂ්ඨයි. ඒ වෙලාවෙත් නමුත් වේදනාව වගේ පහළ වෙනවා. ඉතින් අපි අර මේ හීනෙන් භෝජන සංග්‍රහවට ගිහිල්ලා තලු මර ගන්න තලු මර මර මොනවද කනවා වගේ කනකොට අපිට තේරෙනවනේ කුණු කියලා කන බව. බඩේ නරකච්චා මේ වෙනවා. ඒ වගේ මේකෙත් රස වින්දනයකට යනවා. දැන් මෙන්න මේ අවස්ථාව හොඳට යෝගාවචරය දැනගෙන යනවා කියලා තමයි සක්මණේ කෙලවට යන යෝගාචරය මෙතෙන්දි මගේ හිත හරි මේ දුවන්න දෙන හිත වැඩි ඉද වැඩි නිකන් හරියට කැලෙන් එළියට ගත්ත කුළුමීමෙක් වගේ කලබල වෙලා ඉන්නේ කියලා ආන්නේ වගේ මේ අරමුණ සීතල වේගන සංසිජීකන කියාට පස්සේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට පිටින් එන්නා වූ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නැති වෙනකොට ඇතුලේ මනසේ තියෙනව එළියට වක් කරන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය මේ කල්පනා කර බැලුවොත් තේරෙන්න බැරි වෙන්න මේ තේරුම් ගන්න බැරි නෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි මාසික සංග්‍රහාවක් අච්චු ගහනවා නම් අපි මේ මාසික සංග්‍රහකට පුළුවන් තරම් අදාළ තොරතුරු අලුත් තොරතුරු නිවුස් කියන වචනේ සඳහන් තියෙන අලුත් තොරතුරු කියන එක. අලුත් තොරතුරු එකතු කරනවා. නමුත් සංග්‍රහ පුරවා ගන්න තරම් අපිට අලුත් තොරතුරු නැත්නම් අපි මොකද කරන්නේ? පරණ අපි ළඟ පුස්තකාලේ තියෙන ඒවායි පුරවනවා. අපි කියන්නේ අදට තොරතුරු නැහැ නිසා මේ කොටුව හිස් කියලා එතකොට කියන උඟ කාලෙක අපිට පළ කරගන්න බැරිච්ච වටනා ලිපියක් තිබ්බ මෙන්න මේක පළ කරනවා කියලා පන්නේ වයින් අපි පුරෝ. ඒ වගේ තමයි අපේ මේ ආයතනය ඇහැ පිටින් රූපේ එන තාකල් එයා පැන පැන ඒ නවමුතාවේ බුද්ධ විඳිනවා. යම් වෙලාවකට පිටින් එන එක නතර කරපු ගමන් ආයතනේ වහල නැහැ දැන් මේ ආයතනෙට දුවන්න සංඥා නැහැ. එහෙම නැත්නම් අරමුණු නැහැ. ඒ අරමුණ ඒකට හිතින් හදාගන්න. හී අදාන බලන එක තමයි යෝ හීනේදී සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රශ්න තියෙන්නේ හීනේදී අපිට සත්‍යමත් වෙන්න බෑ. දැන් මෙතනදී වෙලා තියෙන්නේ අපි මෙතෙන්ට යනකොට හීනයක් නෙවෙයි. නමුත් රූප ලෝකේ ගෙවන් කෙරුවට පස්සේ නාම ලෝකයකට අපි වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දකව ශ්‍රේෂ්ඨත්වය තමයි මේකට සත්‍යමත් වෙන්න පුළුවන්. හොඳටම ආනපනේ සංසිඳලා සංසිඳලා සංසිඳලා අඩු කරගෙන යනවා. එතකොට රූප ධර්මයන්ගෙන් කුප්පන රූපන ගති නැහැ. හැපෙන ගති නැහැ. නමුත් එතකොට මනස විශාල ව්‍යාපාරයක් කරනවා රූප පේන්නේ නැත්නම් හදාගෙන බලන්න. එතකොට ශබ්ද පිටින් එන්නේ නැත්නම් හදාගෙන අහන්න. නාසයේ සාමාන්‍ය එච්චරව කලබලකාරයක් නෙවෙයි නිසා එයා ගඳ නැති වුණාට ගඳ හදාගෙන බලන්නේ ඇහැ කන වගේ නෙවෙයි. දිවක් නැහැ. කය කය බොහෝ විට හදාගෙන බලනවා. මේකේ තියෙන විශේෂ නැත්නම් වටිනා රහස තමයි පිටින් බලන රූපයකට වැඩිය හිතින් හදාගෙන බලන්නේ ආවේනික ලක්ෂණයක් තමයි බලන්නේ. අපේ ජම්ම ගතිය තමයි අපි හදාගෙන බලන්නේ. අපිට හිතේට හොඳටම මේ මැවිච්ච හිතේ රැඳිච්ච ඒවට කියන අච්ඡන්ත ලක්ෂණ තමයි හීනකදී එළියට පනින්නේ. මේ රාජි භාවනා කරනකොටත් හිතට යම් යම් රූප පේනවනම් ඒ රූප පිටින් ඇතුළට එනව නෙවෙයි ඇතුළෙන් පිටතට යනවා. මෙවුව සමහර විටක අනුසේ ධර්ම අපේ හිතේ තැම්පත් වෙලා තියෙන යට හුඹහින ණයා පෙනේ පොම්බන වෙලාව. නැත්තම් ආශව ධර්ම එළියට එන වෙලාව. ඉතින් මේ ආශව අනුසේ ධර්ම කියන්නේ අත්‍යන්ත දෙයක් එළියට ගියාට පස්සේ ඒක දකින්න හම් වෙච්චාම අපිට පේන්නේ gedara ගියා වගේ. බොහොමත්ව සුහද හිත හිත හිටපු දේවල් දැක්කා කිය වගේ. ඉතින් අපි ඒක අල්ල බදා ගන්නවා. අල්ලවදාගන්නේ මේ හරියට ඇහැට දකපු දෙයක් වගේ මනෝ ලෝකෙදී අල්ලවදාගන්න. ඉතින් අල්ලවදාගත්තට පස්සේ අපිට බොහොම ලේසියෙන් මතක නැති වෙන්න පුළුවන් අපි භාවනා කරන කෙනෙක් මේ රූප ධර්ම ගෙවක් කරාට පස්සේ මනෝමය ඇති වෙච්ච මේ නාම ධර්මයකටයි මේ බැඳිලා තියෙන්නේ මේ වේදනාවයි මේ හඳුනා ගැනීම සඳහා කලින් කරපු ප්‍රයත්නයක් නිසායි මේක දැන් මේ යලි හඳුනා ගැනීම කරන්නේ මේ සංඥාවයි ඊට පස්සේ මේ අනුව අපි හීනමවනවනේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා මේක සංස්කරණය කරනවා ඒ සේරම වැඩ ටික යන වෙලාවේදී මෙහෙම දෙයක් මේ වෙලාවේදී වෙන්න පුළුවන් මේකට අවදි වුණොත් මමයා කියන්නේ කවුද කියන කොහොඳට අවබෝධ කරන්න පුළුවන් කියන රහස බුදුහාමතෝ දීපේක ඇරගෙන ගියොත් එතෙන්ට. ගිහිලා එතන අවදි වුණොත් ඒ යෝගාවචරය ඒ Tamante ඒ වෙලාවේ පේන රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ අභිරමණය කරනවා හෝ ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒකේ මේ ඇති හැටි දැකගත්තොත් කේන්දරයක් බලලා කියනකට වැඩිය පේනයක් අහලා කියනකට වැඩිය ඇතුලේ ඉන්න මිනිහා ඇතුලේ ඉන්න එක මමයා පේන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා අර පිටින් රූපයක් බලන වෙලාවේදී අපි ඒක අභිරමණය කරනවට වැඩිය මේ චිත්‍ර රූප අභිරමණය කිරීම සම්බන්ධයෙන් ලෑස්ති වෙලා ගියොත් ඇත්තලා ඉංග්‍රීසිලා මේ ලෙඩ අසීනති කරගන්න. ඒ කියන්නේ ලෙඩ කායනුපස්සන හොඳට සංසිඳව ගන්නවා. කය හොඳට නැත්නම් පත් වෙලා තියෙනවා. ඒ වගේම සතියත් එළඹ සිටින්න ඕන. ආනාපානෙත් හොඳට සංසිඳලා දැන් ඉතින් චිත්‍රපටය පටන් ගන්නවා. පටන් ගන්නකොට පස්සේ මේකේ තියෙන දේවල් මොන මොනවාදයි කියලා බලා ගන්න පුළුවන් ශක්තියක් එනවනම් එදාට ඉතින් බුදුහාමුදුරුවෝ ඉස්සරහ පිටේ ඉන්නා වගේ අපට කියලා දෙන්න ඕනේ මේක අභිනමනය කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මේක දිහා බලන්නේ කියලා. නමුත් මේකට බුද්ධ ඥානසේ උපදෙස් දෙනකොට කියනවා මෙතෙන් ගියාට පස්සේ ස්වභාවයෙන් වෙන්නේ මේක අභිනමනය කරන එක. ඒකෙන් තමයි අපි අහුවෙන්නේ මේ මනෝරූප මැවෙනකොට සතියක් නැත්තම් ධානෙ නැත්තම් මේක අභිරමණය කරවීමෙන් අපි උපාදාන කරගන්නවා තණ්හා කරගන්නවා ඊට පස්සේ භවයක් ගැට ගන්නවා නිින්දෙදිත් භවේ ගැට ගන්නවා ඊට පස්සේ භවෙන් නිසා ජාතිය තියෙනවා ජාතිසා ජරා මරණ තියෙනවා අනුගාණය මෙතනදීවත් මේ කියන දේ අභිරමණය නොකර ඉඳීම සඳහා සරුවචන් වහන්සේ සබ්බ ලෝකේ අනාභි රත සංඥා කියලා ඔය සංඥාවක් දේශනා කරනවා පුරුදු කළ යුතු සංඥාවක් නැත්නම් මෙතෙන් යන්නේසලා අපි අරගෙන යන්න ඕන යන්ත්‍රයක් මන්ත්‍රයක් වගේ එකක් විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ යේ ලෝකේ උපයෝපාදානා චේතසෝ අදිඨානා විනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභි රත සංඥා බුදුජානනාංශ කියනවා මෙන්න මේක සඳහාම නෙවෙයි කියන්නේ මම මේ මතකලා දෙන්න හදන්නේ භාවනා කරන කෙනෙකුට ඒ අනබිරත සංඥාව ඇති කරගෙන භාවනාව තව දියුණු තුණු කරගන්න තියෙන අවස්ථාව. වේදනාව යටදී, වේදනාව යටදී. මෙන්න මේ වෙලාවේදී මේ පහළ වෙන චිත්ත රූප, වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ මොන දෙයක් හරි. උපය උපාදාන එළඹ බදා ගන්න යන්න එපයි කියලා. උපේති කියලා කියන්නේ ලං වෙනවයි කියන එක. උපාදානය කරයි කියලා කියන්නේ බදා ගන්නවා කියන්නේ. ඒ පේන රූප, ශබ්ද නැත්නම් අපි පේන මේ හීනේ කියලා ගමුකෝ. භවනා කරන්න ගියාට පස්සේ මතුවෙන දේ වෙත යන්නත් එපා බදා ගන්නත් එපා කියලා. චේතස අදිඨානාපි නිවේදානුසය හිතෙන් අදිඨාන කරන්න එපයි කියලා කියනවා. මේක මට එන්න මේක මගේ යන්න මොනම අදිෂ්ඨානයක්වත් කරන්න එපා කියලා. අබිනිවේෂය කියලා කියන්නේ මේවට බැහැ ගන්න එපයි කියනවා. ගෙවදින්න එපයි කියනවා. නිවේෂණය කරන්න එපයි කියනවා. අදිඨාන අබිනිවේෂ ආශය අනුසය මෙවට ආශය කියලා කියනවා පැලැස්සට ආව කලබලයක් කරනකොට ගිහලා දුවගෙන ගිහලා රින්ගන තැනට කියනවා ආශය ස්ථානය කියලා ආශ්‍රය කරන ස්ථාන කලබලයි ඒ වගේ අපි මේක ගංගේ ගහගෙන යන මිනිහා පිළිරු ගහේ තෙල්ලන්න වගේ මේක එල්ලෙන්න දෙපයි කියලා කියනවා අනුසය කියලා කියන්නේ මේකට බුදිය ගන්න දෙපයි කියනවා ඒ නිසා මේ මතුවෙන දේ හොඳ අවදියකින් මේ මොකාටද මේ එන්න හදන්නේ කියලා අදිත්‍යාන ආසය අනුසය අබිනිවේෂ නැතුව මේක දිහා බලා ඉන්නවයි කියලා කියන මොන જાති සතියක්ද කියලා නිකමට හිතාගන්න. අපි මේ දැක්කේ සුබ නිමිත්තක් මේ බුදුහාමුදුර ඉස්සරට ආව බුදුහාමුදුරගේ කමටහන් ගන්න ඕනේ කියලා මේකට රිංග ගත්තොත් මොන විදිය වටවලල්ලක් කියලා කරකොල අතාරින්ද කියලා හිතන්න. එහෙම නැත්නම් මේ ආවේ මට පළවෙනි ධානය තමයි කියලා මොකක් හරි අනුකුණු කන්දලක් මේ හිතාගත්තොත් එහෙම එහෙනම් මේ තමයි නාම රූප පරිච්ඡේදන යන්නේ මතා පච්චේ පරිග්‍රහණය කියලා අදිඨාන කරලා ගත් එකකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම අරගෙන යනවා. ඒකේ අහන්න දෙයක් නැහැ ගියාට පස්සේ මේ මනුස්සයා මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව හැදී තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා එයාට ඒක ඉතින් නාම රූපම තමයි. පච්චේ පරිග්‍රහණයම තමයි ඉතින් ගහපා දෙනවා ගෙදර ගිහිල්ලා ආ මේ සැරේ භාවනාජි මට නාම රූප පරිච්ඡේඥානික පච්චේ පරිග්‍රහණය නැකන් යන්න පුළුවන්. මම දැන් සංඛාර උපේක්ඛා ඥානෙ ඉන්නේ කියේ. ඉතින් අර මනෝ ලෝකේ මනෝ විකාරේ මොනවා කරනවද කියන එක මේ සතියෙන් බලනකොට මේකේ තියෙන විකාරේ පේනවනේ. අර රූප ධර්ම ගෙවුනට පස්සේ මේ Tamange තියෙන ඇතුලේ තියෙන දේවල් වමාරන්න පටන් ගන්නවා. ඒ අපේ ඇතුලේ තිබිච්ච මේ අසහජ ගති ඒවට කියන්න පුළුවන් අත්‍යන්ත ලක්ෂණ කියලා. අපේ මනස වැඩ කරනකොට සදාචාර වැඩ කරනකොට ඒවා ඉන්න දෙන්නේ නැහැ අපි. තෝරනවා බේන දැන් මොකක්වත් නැහැ. එළියට එන්න පටන් ගන්නවා. ආන්න මේ වෙලාවේදී ඒ උපයෝපාදානා චේතසෝ අදිඨානා පිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමති නෝපාදියන්තෝ. ඒක දුරු කරන්න කියනවා. රමණේ කරන්න එපයි කියනවා. අල්ලගන්න එපයි කියනවා. මේකට කියනවා සබ්බ ලෝකයේ අනාබිරත සංඥා. ඉතින් මේක විපස්සනා භාවනා විතාවත්ම සුද්ධ වශයෙන් ਸਰවඥාන්සේ පෙන්වන දෙයක්. මේ හිතට පහළ වෙන මේ දේවල් මත තොරන් ගන්න යන්න එපා. මේකේ නිමිති බලන්න යන්නත් එපා. මේ සුභයට පහළනවද අසුභයට පහළනවද මොකක්වත් නෙවෙයි දැනගන්න ඕනේ. අර කායන පසනාවෙන් ඇතිවෙච්ච මේ විවේකයේ තුල හිත එල්ලෙන දෙයක් බලනවා. අංගේ ගහගෙන යන්නේ කොහේ ඉතින් අර චිත්‍ර රූපයක් આવොත් ඒක දිගේ එල්ලෙනවා. සද්දයක් આવනොත් ඒක දිගේ එනවා. මේ සද්ද අනිවාර්යයෙන්ම ඇත්ත ලෝකයේ ඇති වෙන සද්දයක් වෙන්න ඕන හදාගෙන බලන සද්ද තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී යෝගාචරය තමන් පිළිබඳ ස්වයං විවේචනය කර. ඒ තමයි හිත තත්ත්වගත වෙනවා කියන එකේ තියෙන වචනේ කැතයි පාවිච්චි කරන සූස්තිය කියලා මේකට කියන්නේ. එන mati මතේ ඔක අභිරමණය කරන්න පටන් අරගත්තොත් මං හිතන්නේ සරුවච්චන් ආචරත් ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා. කියන්නේ මේව අබිරමණය කරන්න එපා. මේක අබිරමණය කරන්න පටන් අරගත්තොත් කවුරු ගොඩ ගන්නද? ඒ නිසා අබිරමණය නොකරන්නේ මේ සබ්බ ලෝකේ අනාබිරත සංඥා කියලා සංඥාවක් අරගෙන යන්න ඕනේ. මෙතෙන්ට එනකොට බහුරූපෝලම් පානවා. නානා විකාර පෙන්වන්න පටන් ගන්නවා. ඒ කිසි දෙයකට එකක්වත් අදිස්ථාන කර නැතුව එකකටවත් පිවිසෙන්නේ නැතුව එකක්වත් ගණන් ගන්න නැතුව අබිරමණය කරන්නේ නැතුව හිටියොත් ඒ යෝගාවචරයට හම්බ වෙනවා අර රූප ධර්මයන් ගෙවිගෙන යනකොට ගෙවාග දමනකොට ඇතිවෙච්ච ඒ විවේකයේ හැකි තාක්තරට පවත්තමින් මේ පේන මනෝ විකාර වලට තණ්හා කරන්නේ නැතුව මේ මනෝ විකාර උපාදාන කරන්නේ නැතුව අල්ල බදා ගන්න නැතුව ඉන්න හැටි අර සාමාන්‍ය එදිනෙදා රූපයක් බලලා පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් බලලා තණ්හාමාන කියන එක වගේ තණ්හා උපාදාන කියනකට වැඩිය බොහොම පරිේශනාගාරයක් ඇතුලේ දී ඇති තත්වයන්නේ පාලන තත්වයක් යටතේදී කරබැලි හැක් මෙතන තියෙනවා. මේක හොඳට තේරුම් අරගෙන අපිට මේ ඇතිවෙච්ච විවේකයට නැත්නම් මේ පිරිසිදුර දොවාගත්ත මේ කිරි ටිකට මුත්‍රා දාන්න නැතුව ගොම දාන්න නැතුව රැක ගන්න නම් මේ ශබ්බ ලෝකයේ අනාභිගත සංඥාව තියෙනවා. ඒ වෙලාවේ මතු වෙන එක නම් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මතු වෙන එක ඇත්තටම හොඳයි. මම කියන්නේ කවුද කියලා එහෙම නැත්නම් මේ තුවාලයක කුරුලාක පුරුව එළියට ඇදෙන වෙලාව. ඉතින් එළියට ඇදෙන්න ආරෙන්න ඕනේ. එළියට ඇදුනොත් තුවාලේ සනීපෙනවා. ඇතුලේ පුරෝධීදී පිටින් පැලස්තර ගැහුවට හරියන්නේ නැහැ. ඒ නිසා මේ වැක්කරන වෙලාව වේදනාව වශයෙන් වෙන්න පුළුවන්, සංඥා වශයෙන් වෙන්න පුළුවන්, සංස්කාර වශයෙන් වෙන්න පුළුවන්. ඒකේ පළවෙනිම පියවර තමයි වේදනාව වශයෙන් වින්දනයක් බාටපත් වුනොත් තමයි යම් මට්ටමකට ඇවිල්ලා ඒක අපිව කුප්පල හප්පල කලවල කරලා ගත්තොත් තමයි හිතේ තෙන්ට යන්නේ. ආනෙතෙන් යනකොට අර සක්මනේ කෙලවරට යන මිනිස්සයා මම මේ යනකොට ගෙනියන සතිය හැරෙනකොටත් මම තියා ගන්නවා කියලා. අර සංසිධීගෙන එනකොට එනකොට එනකොට මගේ දැන් චිත්තසංතාණේ නැත්තම් විඥානස්රෝතය එන්නේ එන්නේ පිරිසිදු වෙනවා. අනේ මේකට මේ කායानुපස්සනා ඉඳලා වේදනානුපස්සනාවට මාරු වෙනකොට හිතට දැනෙන වේදනා නිසා විඳීම් නිසා කියලාම වේදනා පැත්තක දාලා එක්ක බය එක්ක චකිතේ එක්ක අසරණකම එක්ක ඒකාකාරීකම කියන ද්වේෂ පදනම. එහෙම නැත්නම් පීති සුඛ පස්සම් පස්සම් පස්සද්දි කියන සුඛ. ওই දෙකේ එකක් කරා යන්න වෙනවා. එක දවසක එකක් එක දවසක අනිත් එක. ওই දෙකෙන් එකකට හෝ ඇලි බැඳී ගත්තොත් ඒ වටව අල්ලක ගෙනියනවා. මේ පැත්තට හැම මේ පැත්තේ වටවල් අල්ලක් ගෙනියනවා. දියසුලි දෙකට අහුනවා වගේ. මේ මැදින් මේක අරගෙන යනවා කියන එක බුදුහාමුදුරුව අපිට කියනවා ඕගොල්ලන්ට ඒ වැඩේ මට නම් කරලා දෙන්න බෑ කියලා. මම හිතනවා ඒක බොහොම ප්‍රායෝගික ප්‍රකාශයක් කියලා. අර බලදාරි දිව්‍යඥාන්සේ කියනෝනේ මං ගලවන්නම් කියලා. බුදුහාම කියනවා මෙතෙන් යනකම් මට කියලා දෙත හැකි ගලවන්නේ නැතුව මේ භාවනාව කරලා ඇති වැඩන්නේ. ඒක දෙවැන්නේකට උදව් කරන්න බෑ. Taman කරන්න. ඒ නිසා මේ වෙලාවේදී සතිය පවත්නකොට අර වගේ වේදනාව වශයෙන් Tamanට කම්මැලි කරන, එපා කරන, කාලකන්ණි කරන, හිත කාබාසිනිය කරන, මහා බාලු හිචිලි වගේක් එන්න පටන් ගන්නවා. එතන අනිත් පැත්තේ manussත්වයේ ඉක්මවලා ගිය පුදුම අභිරමණයක් ඇති කරන ප්‍රීති සුඛ පහළ වෙන්න පටන් ගන්නවා. ආන්නේ මේ දෙක තියෙද්දිත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ එකටවත් ඡන්ද දෙන්න නැතුව එකටවත් මනාපෙ දෙන්න නැතුව අභිරමණය කරන්න නැතුව යනවයි කියන එක ඉතින් ඒකේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන මේ වීරත්වයේ ඉතින ශ්‍රේෂ්ඨත්වය ධර්මයේ ගැඹිරත්වය කියලා කියනවා මේ දෙක මැදින් යනවා කියන එක තමයි අන්ත දෙකට අහු වෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව යනවා කියන්නේ ඉතින් මේකට hina වෙන්න මම කියන්නම් කාරණාවක් මේ මයංගරේජ මිනිස්සුયો තේ බොන හැටි. ඒ මිනිස්සුયો බස් එකේ යනකම් බලාගෙන ගියාම උඟා පැලෑනකම් ඉන්නවා බස් එකේ නැති වෙනකොට උන බුලත් ටිකක් කරනවා. ටිකක් කියලා කකා ඉන්නකොට බුලත් නිසා ඌරකට වේලෙනකොට කරන්න දෙයක් නැති කවන කඩේකට ගිහිල්ලා ගියාට පස්සේ තියෙන්නේ වඩේ. ඒ නිසා බුලත් ත්‍රිවිශ කරන්න බැරිද ඒක එක හක්කක තියාගෙන අනිත් හක්කෙන් වඩේ කන ගමන් මැජින් ප්ලේන්ටිය ගන්නවා. ප්ලේන්ටිය ගහලා වඩේ කි වරුණාට පස්සේ මේ යක්කේ තියෙන බුලත් ත්‍ර කාගෙන එළියට එනවා. ඒ මිනිස්සයා බුලත් ත්‍රිවිශ කරන්න යන්නෙත් නෑ වඩේක විශ් කරන්න යන්නෙත් නෑ මැදින් ප්ලේන්ටි ගහන්නා වගේ පුළුවන් ද භාවනාව ගෙනියන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ පුළුවන් දෙයක් වෙයි මම මේ පෙන්වන්න හදන්නේ පෙන්නලා දීලා තියෙන්නේ එසා මෙතනදී නොසැලී මොනම දෙයක්වත් අභිරමණය කරන්න තෝ පෙරදුනා වැරදුනා පච වුණා එපාකාරී වුණා ඒකාකාරී වුණා නීරස වුණා කම්මැලි වුණා කාලකන්ණි වුණා කියන එක පැත්තකින් පෙන්වනවා අනිත් පැත්තෙන් පුදුමාකාර ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් අභිරමණයක් ඇති කරනවා. ඒ දෙකම එක වෙලාවට වෙන්නන්නේ නැහැ. එක එක පැති වලට එනකොට දැනගන්න ඕනේ මගේ හිත දැන් හොඳට ඕම සංසාරේ පළවෙනි වතාවට හොඳ ලස්සන අභියෝගයකට පත් වෙලා තියෙන සතිය පුළුවන් ද අන්ත දෙක තේරුම් අරගෙන මෙතමාවතේ ගෙනියන්න. එහෙම ගෙනියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මේ තණ්හා උපාදාන ඇතිවීම සඳහා සිදුවෙන්න පුළුවන් උපය උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය ආසය වගේ දේවල් මතුවෙන එක නෙවෙයි තියෙන්නේ මේ මතු කරගන්න උත්සාහ නොකරන එක තියෙන්නේ දැන් මේ පිරිසිදු ප්‍රවාහයට එනකොට එතනදී නොසලී උලන් අදින් නැත්නම් පත්තු වෙන පහන් දැල්ලක් වගේ නෙසලී અભීතව ඉන්ද්‍රකීලයක් වගේ බුදුන් අදහාගෙන අපිට මේ ඇති කරගත්ත විවේකේ මේ ඇති කරගත්ත ඉස්පාසුව ඉඩ නඩත්තු කරන්න පුළුවන් නම් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මේ ශිල්පේ දන්නේ නැත්නම් මෙතන ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකක් හරි අල්ලගත් ආශාව අල්ල බදා ගන්නත් ඉඩ තියෙනවා. නමුත් අල්ල බදාගත්තේ නැත්නම් ඉතුරු වෙලා තියෙන හදි විවේකයක්. ඉතුරුලා තියෙන පුලුල් පරාශය ඉඩක්. අන්නේ ඉඩ තමන් උපයාගත් එකක්. ආශස් ප්‍රසන් සංසිඳලා කාය සංසිඳ උපයාගත්ත. ඒ නිසා ඒක ඒ පිවිතුරුකමෙන් නඩත්තු කරන්න නම් ඒ වෙලාව හාත්පසීම ගොජ්ජ දාන එක්කෝ කම්මැලිකම එක්කෝ ප්‍රියමනාපයි. එවන්තන් සැකේ. එවන්තන් නිදිමත. මේ සේරම මෑත් කරලා මේ ඉඩ නඩත්තු කරගන්නවා කියන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව ගහවගත්තයි කියලා කියන්නේ. එතකොට අපි සැප වේදනාවට යන්නේත් නැහැ, දුක වේදනාවට යන්නේත් නැහැ. අපිට හාද වෙන්නේ හැරමිටි වගේ ගන්න වෙන්නේ අදුක්කම සුඛ වේදනාව තමයි. සැපටත් නැති දුකටත් නැති අදුක්කම සුඛ වේදනා මේ වෙලාවේ හැරමිකයක් වගේ අපට උදව් කරනවා. එහෙනම් අදුක්කම සුඛ වේදනා හඳුනන්නේ නැති කෙනෙකුට දන්නේ සැප දුක විතර නම් ඉතින් අනිවාර්යයෙන්ම අර වක්‍ර ගමන් දෙකකින් වංක ගමන් දෙකකින් එකට අපි ඇදගෙන වැටෙනවා. මේ ඇදගෙන වැටෙන්න වැටෙන්න වැටෙන්න වෙන්නේ ඒ නැවත නැවත බණ නැවත නැවත ධර්ම සාකච්ඡා කරමින් අවංකවම Tamanට සිදුවෙන දේ Taman නැවත පුනරාලෝකණය කරමින් කටයුතු කරනවා නම් අර උග්‍ර අන්තවලට යන්නේක ටික ටික ටික නතර වෙලා මැද හරියේ සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදාවේ අවේදිත සුඛ ප්‍රදේශේ අවේදිත මේකට කියන්නේ අදුක්කම සුඛ ප්‍රදේශේ හැසිරෙන පටන් ගන්නවා. මේ හැසිරෙන පටන් අර ගන්නකොට සාධාරණව මේක කවුල් කරන දේ තමයි මං යන පාර හරිද කියලා සැකයක්. ඒක තමයි ඔය ත්‍ිට්ඨි විසුද්ධි ප්‍රදේශයේදී කාංකා විතරන විසුද්ධි ප්‍රදේශයේදී ඒ සැකය කාංකාව කාංකාව කියන එක අනිවාර්යයි. ඉතින් යෝගාවචර මේ සාංකාවක් කාංසාවක් ආපුවාම ඒක අවුස්සනවද? එහෙම නැත්නම් මේ වෙලාවේදී මේක එන්න ඕනේ මේක කුලප්පු කරන්නද? කුලප්පු කරුවොත් වෙන්නේ අර එකලස නැති වෙනවා. අර සංහිඳියාව නැති වෙන නිසා සංකාවක් එන්න පුළුවන් ගණන් ගන්න නැතුව. එහෙම නැතුනොත් නිින්දට වැටෙන්න පුළුවන්. සංකාව කියලා කියන්නේ හිත ඕනකට වැඩි යවිසිච්ච එක නිින්ද කියන්නේ ශක්තිය අඩු වෙලා වීර්යය අඩු වෙලා හිත වැටෙන්නේ. ඔය දෙකටම වැටෙන්නේ නැතුව මැදින් ගමන් කරනවා කියන එක ඒකෙදි කියනවා මේ උපචාර සමාධියේදී විපස්ස සමා සමතයේදී විපස්සනාවේදී බල විපස්සනාවට පෙළවෙන වෙලාවේදී යෝගාචරය මේ මාර්ගයට යනවා. එත එතකොට ඉන්ද්‍රියාණං ඒක රසතා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා ශ්‍රද්ධාව වැඩි වෙන්න දෙන්නත් එපා ප්‍රඥාව වැඩි වෙන්න දෙන්නත් එපා මේ දෙක සමබර වෙන්න. ශ්‍රද්ධාව වැඩුණොත් මේ ඉන්නේ හැමදේම මට දැන් බුදුහාමුදුරු පෙන්නවා. දැන් මේ බුදුහාමුදුරු මට මේ කමටහන් දෙන්න අවිල්ල තියෙන කියලා එක්කෝ අරක බාර ගන්න. එමෙතන ප්‍රඥාව වැඩි වුණොත් එහෙම සියල්ලම සැක කරන්න ගන්න. ප්‍රඥා සම්බර සම්බර සමාධි ප්‍රඥා සමාධි වීර්ය දෙක හොඳ ගානට සමවර කරගෙන යන්න ඕනේ කඹේ ඇවිදින මිනිහා දෙපැත්තට කුඩ දෙයක් කරා යන්න වගේ සම්බර කරගෙන යන්න ඕනේ. ඒ වගේම තදුපක විරිය වාහන තමයි මෙතනදී ඕනෑමට වැඩි හිත අවසන්ට යන්න නරකයි. මෙනෙහි කරන්න යන්න නරකයි. අපි හිතට පුළුවන් තරම් දෙන්න ඕනේ මේ හැල්ම. මේ යන ප්‍රවේගයේ ප්‍රවේගයට වැඩි කියනවා මේ Java එහෙමම නඩත්තු වෙන්න දෙනවා මිසක්කා වැඩිපුර අවසන්ට යන නරකයි. ඊට ගැළපෙන වීර්යයක් දෙන්න ඊට පස්සේ මේ தത്വෙදී හිත ලක්ෂ කෝටි වාරයක් මේක අත්දකින්න දීලා දීලා දීලා මේක හොඳ සමබරතනක් බවත් සාමාන්‍ය නීවරණ දුරු කරන සතියට වැඩිය අතිවිශිෂ්ට වර්ගයේ සතියක් පිටත ඕන කරනවා. එබැවින් කියනවා අර මෙතෙන්ට එනකන් තදබල වීර්ය කළ යුතු වීර්ය දැන් ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් වඩපත් වෙන්නේ. මෙතෙන් දෙනකන් ආපු කැඩි කැඩි ආපු සතිය අඛණ්ඩ සතියක් වෙන්න වෙනවා විශේෂිත සතියක් කරගන්නත් වෙනවා. එතකොට විතරක් යෝගාවචරයේ මේ උපචාර මට්ටමේ තිබුණ සමාධිය අර්පණාවට නගින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් විපස්සනාවේදී සැක දුරු කරලා මේකයි පාර මේක අමාර්ගය මේක මාර්ගය කියලා දැක ගන්න තැනදී යන්න ඉඩ තියෙනවා. එන්නේ මේකට ප්‍රඥාව කියලා කියනවා. මේ වගේ සුද්ධ අවස්ථාවක් දීපුවාම අනා ගන්න නැතුව චපල පැති පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේ ගිහිල්ලා ඒක පය වට්ටගෙන බොරු වලේ වැටිලා නැවත ඇවිල්ලා මේ මදමාවතේ හම්බෙච්ච විගේ රැකගෙන යන්නේක ඇත්තටම කිසිම කෙනෙකුට පිටින් පහල කළ යුතු එකක් නෙමෙයි. අපේ ජීවිතේ මේ සැපසෙවීමේ සැපසොයා යෑමේ අන්තභාග හිත නිසා අපි හැම වෙලාවෙම සැප හොයන්න කියලා ලබන්නේ දුකක්. ඒ නිසා බුදුජානනාංශ කියනවා සැපේ නෑ මධ්‍ය ප්‍රතිපදාව දුකේ නෑ මධ්‍ය ප්‍රතිපදාව සැප දුක කෙරෙහි දෙකෙන් විනිර්මුත වූ දෙක මැදින් ගමන් කරන්නා වූ අදුක්කම සුඛ ප්‍රදේශේ සැපයි කියන්නත් බැරි දුකයි කියන්නත් බැරි අපි සාමාන්‍ය කියන නීරසයි කියලා එකකාරී කියලා කම්මැලි කියලා ආන ඒ ප්‍රදේශයේ තමයි තියෙන්නේ මේ පෙත මේ මධ්‍ය ප්‍රතිපදාව අන්නේ කාට පස්සේ එකතරගෙන යනවනම් ඒ යෝගාවචරයට ඒ අනුග්‍රහය තෙන්දි කරන්න පුළුවන් මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහය සමතනුග්‍රහිතටත් වඩා මේක මුත්ත විපස්සනානුග්‍රහිතය සමතනුග්‍රහිතය අරගෙන මේක හැබැයි කතා කරනවා. ඒ කියන්නේ අර්පණ උපචාර සමාධිය දතර අර්පණ සමාධියට යන්න දසවිධ අර්පණා කෞසල්‍ය කියලා අපේ ලොකු සංචය පොත්වල ලියලා තියෙනවා. ඒ වෙලාවේදී මේ සීරු මාරු කරගන්න පුළුවන් නම් ඉතින් පුංචි මේ අපි ඉන්න තැනට ඉගියා ගන්න පුළුවන් වේදනා පහළ වෙනවා. ඒ වෙලාවේදී අන්නේ වේදනා ආශ කරන්න යන්න එපා. ආශ කරනවා නෙවෙයි තරහ කරන්න යන්නත් එපා. බැස ගන්න යන්න එපා. ඒවා නිකන් අහසේ පාළ වෙන වලාකුළු වගේ. ඒබැයින් අහස කෙලසෙන්නේ නැති බව මතක තියාගන්න. ඒ වෙලාවට එක එන්න ඕනේ. ඒක යන්න හදනවා මිසක් ඒක මත සලසුම් කරන මට මේ අහවල් ඥානේ පහළ වුණා නැත්නම් මේක මේ අහවල් සුබ ලකුණ අහවල් සුබ නිමිති කියලා නිමිති ගන්න යන්නත් එපා. අනේ මට හෙටත් මේක ඒවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. වෙලාවට ආපු වෙලාවේදී අර ගිනාවු සතිය මේ මාරු යටතේදී නඩත්තු කරගෙන යන්නේක යෝගාවචරය විහිම්ම ස්වයම්භූවම නැත්නම් තමන්ගේම ඥාණයෙන් සකස් කරගෙන යන්න ඕනේ. අන්නේම සකස් කරගෙන යන්න යන්න යන්න යන්න මේ පුද්ගලයා දැන් පරියන්කේදී මේ විදිහට කරලා සක්මණේදී හැරෙන තැනේදී කොහොමද අර ගෙනියන සතිය අපව ගේන්නේ කියලා පුරුදු කරනවා නම් එදිනදා වැඩ කරනකොට ජීවිතේ යම් යම් වෙලාවක තමයි තේරෙයි අනික් වෙලාවටදී මෙතන මකට සතිය පිටන්ට ලේසි කියලා. යම් යම් කෘත්‍යයන් කරනකොට ආනේම කෘත්‍යයක් කරලා ඒ ඉදියව නැත්නම් ඒ වැඩේ ඉවර කළා අපි ඊගාව ඉදියවට යනකොට අපි දන්නවා දැන් අර ගෙනියන සතිය කැරේ. හිත පිට යනවා. ආන්නේ වෙලාවේ මේ සතිමත්ව ඉන්න චිත්තක්ෂණයක ඉඳලා සතිය නැති අනතුරුදායක තැනට යනකොට මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාවෙන් ගියොත් ගෙදර ඉන්න ඔක්කොමලා ඔයත් අඬ බයින්ට පටන් ගන්නවා. ඉස්සර කිව්වාම වගේ මචට මොනවා කිව්වත් තේරෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ කියලා මේ දේවල් මේ බීරි අලියට වේනා ගායනා කරනවා වගේ කියලා දොස් කියන්න පටන් ගන්නවා. මොකද ලෝකයේ සමාජයේ නැත්තම් ගෙදර ජීවත් වෙන්න නම් ලෝකයේ අභිරමණය කරන ගතිය තියෙනවා. අනබිරත සංඥාව ආවට පස්සේ අපි ලෝකෙන් නිකම්ම කොන් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා එතනදී සත්‍යමත් නම් Tamanට තේරෙනවා භාවනා නොකරන මිනිහට පවා තේරෙනවා මේ කාගේ මොකක් හරි වෙලා තියෙනවා කියලා. මනසට මොකක් හරි වෙලා තියෙනවා ඉස්සර වගේ නෙවෙයි. ඒක භාවනා කරන්න ඕනේ ඒක අවසන් දෙන්න එපා. Taman දැනගන්න ඕනේ නෑ නෑ මමත් බොහොම අභිරමණයට තමයි ඉන්නේ කියලා ඒ බබා නලවගෙන යන එකයි තියෙන්නේ. කවදාක භාවනා නොකරන කට්ටියත් එක්ක ගහපා දෙන මම මේ භාවනා කරනකොට මට කරදර කරන්න එපා කියලා ඒ දණ්ඩ නීති සංග්‍රහ මොකක්වත් ඕන එකේ වෙන්නේ අනවශ්‍ය විදියට මේ යුද ප්‍රකාශ කරනවා භයානක සතුටක් එක්ක. ඒව හොඳට දැනගන්න ඕන නම් අර පරියන්කේදී නම් ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද ඇත්ත එක වහන් පැත්තකටලා ඉන්නේ. සමාජික ප්‍රශ්නේ නැහැ. මොකද එදිනෙදා වැඩදී අපි ඒ සත්‍යමත්ව ඉඳලා මේ වගේ තැනකට යනකොට අනිවාර්යයෙන්ම ඔය වේදනා චෛසිකය ඇවිල්ලා ඒකෙන් තණ්හාට කියලා තණ්හාවෙන් උපාදාන වෙලා අපි පටලවෙනවා. අන්නේ පටලවෙන විදිය බලාන හිටියොත් අපි සාමාන්‍යයෙන් භාවනා කරන්නේ නැත්නම් අපි ඒක කරන්නේ නැති කෙනෙක් නම් අපිට හිතෙන්නේ මේ ආශාව මට පහළ වුණේ මේ බාහිර රූප නිසායි කියලා. නමුත් සතියෙන් හොඳට පරියන්ක ඇතුළේ ඉන්නකොට තේරෙනවා ඒ වෙලාවේදී දහසකුත් දේවල් එනවා හිතට කොයි එකද අල්ලගන්නේ කොයි එකටද තණ්හා කරන්නේ කොයි එකද බදාගන්නේ කියන එක ඒ රූප වලින් කරන වැඩක් නෙමෙයි ඒක අපේ දින ආසව අනුසය ධර්ම වලින් තමයි නිද්ද වෙන්නේ. ඒ ධර්මතම ඇහෙන් රූප එනවා කනින් ශබ්ද එනවා නාසයෙන් ගඳ එනවා දිවෙන් රස එනවා කයෙන් පහස එනවා හිතට හිතිනවා. කොයි එකද අහුලන්නේ කියන එක පිළිබඳ අධිකාරී ශක්තියක් අරමුණු වලට නැහැ. අරමුණු වල හොඳ නරකකුත් නැහැ. ඒ තේරීමේදී තමයි අපේ ජම්ම ගතිය, අපේ රුචිකත්වය, අපේ පෞරුෂත්වය ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඒ පෞරුෂත්වය කියන එක පිටින් ඇතුළට එන එක නෙවෙයි. ඇතුළෙන් පිටතට යන එක. ඒක හොඳට තේරෙන්නේ අර කායනපසනා දේක සාමාන්‍ය කරගෙන චිත්ත රූප පහළ වෙන වෙලාවදී හිතට ශබ්ද පහළ වෙනවාදී ආලෝක පහළ වෙනවාදී අපි ඒවට ක්‍රියාත්මක වෙන හැටි අපි අභිනිවේෂය කරන හැටි රමණය කරන හැටි අදිෂ්ඨාන කරන හැටි දිහා බලනකොට අපිට ඇත්තම තියෙන්න ඕනේ මේ භවයේ ගැට ගන්න හිතින්ම වාගත්ත චිත්ත රූපයක් අත්‍යති අතරමැද පාළුවනි මකාගෙන තණ්හාව පවත්තා. ඒ නිසා බාහිරේදී අපි කරන්නේ උගක් වෙලාවට මට භවනා කරන්න බැරි මේ කාම භෝගී නැත්තම් මේ පුරුෂයෙක් කියන ස්ත්‍රී රූපයක් පහළ වුණා ස්ත්‍රියක් කියන පුරුෂ රූපයක් පහළ වුණා නැත්නම් මට රස ආහාරයක ගඳ වැදුනා සුවඳ වැදුනා මේව නිසා කරගන්න බෑ කියලා. නමුත් මේ ඔක්කොම බාහිරයේ තියෙන කිසිම දෙයකට අපිව පැහැර ගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ පැහැර ගැනීමේ ශක්තියක් තියෙනවා නම් තියෙන්නේ අපේ ඇතුලේ තියෙන අර ආශවනුසේ ධර්මවල තියෙන මෙලෙක් ගැතිය නිසා. ඉතින් ඒක හොඳට පර්යංකේදී අත්දකගෙන අදිෂ්ඨාන පූර්වක ගියොත් කාර්ය බහුල ජීවිතයට පවා යම් ප්‍රමාණයක් Tamanට බේරිලා ඉන්න පුළුවන්. එතකොට අපි යට බාහිරට චෝදනා කරන ගතිය වෙනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ හිත යම් ප්‍රමාණයකට භාවිත මනසක් වෙනකම් අපිට යම් ප්‍රමාණයට යනකම් ඉන්දිය සංවරයක් එනකම් අර පිටේ වනේ තියෙන මීමා වගේ අපි පඳුරට බයයි. කම්බෝගි තැනකට යනකොටම අපි දන්නවා ගියොත් අපිට තරම් නොවන වැඩ වෙන්නේ කියලා. නමුත් එහෙමම නෑ සත්‍ය පිටවට පස්සේ. සත්‍ය පිටවට තමයි තේරෙනවා මේ දැන් යන්නේ මේ වගේ ආසාදනය වෙන්න පුළුවන් තැනක මම හොඳට මේක පිළිබඳව ලෑස්ති වෙලා යනවා. එලිමෙන්ටරි 100න් යනවා නම් ඉච්චර වැටෙන්නේ නැහැ. ඉතින් සර්වඥාන්සේ නිසා කියනවා පාණිනාමි වනේනාස විසං න අංග අන්වාගමේති කියලා අපි වසභාජනයකට අත දාන වෙලාවේදී අතේ තුවාල නැත්තම් විෂ අතට එන්නේ නැහැ. අතේ තුවාලයක් තිබුණොත් විතරක් විෂාතට එනවා. ඒක එදත් රස අදත් රස තමයි. නමුත් අතේ තුවාල නැත්තම් විෂ වාදනයට අත දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒක මේ කියන්නේ විෂ වාදන වලට අත දාන්න කියන එක නෙවෙයි. නමුත් වාදනයේ තියෙන විෂෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ විෂ වාදනයට අත දැම්මට තුවාල නැත්තම්. ඉතින් ඒක ඔය කතාවකට සම්බන්ධ කරලා සරුවචනංශය දේශනා කරන්නේ දවසක් ඉත්‍ත්‍යාවක් සරුවචනංශගෙන් බණහාලා සෝවාන් මාර්ග උත්තමාවියක් පාටපත් වෙනවා. පත් වුණාට මොකද මෙයා gederin පැනලා ගිහිල්ලා ඉන්නේ ඒ වෙලාවේදී මිනිසුන්ගෙන් හැංගිලා වනයේ වාසය කරනකොට වනයේ ඉන්න වැද්දෙකුට පෙම්බන්දිනවා. එතන වැද්දිකේ වැඩි අඹුවක් පාටපත් වෙනවා. වැද්දා මේ ගැන මොනවත්ක්ම දන්නේ නැහැ. මේ අම්මන්ට කියන්න යන්නෙත් නැහැ. ඉතින් මේ අම්මන්ට කරන්නේ වැද්දාට අවශ්‍ය කරන දේවල් හදාගෙන හොඳ ගෘහණියක් වශයෙන් කටයුතු කරන දරුවෝ තුන්දෙනෙක් කමන කොල්ලම තුන්දෙනෙක්. දැන් මෙයාගේ මේ පින මෝරගෙන ඉන්න වෙලාවේදී සරුවචනාංශේ ඒ කැලේට වැඩම කරනවා තනියම. තනියම වැඩම කරලා ගහක් උඩ භාවනා කර කර ඉන්නවා. ඉතින් මෙයාගේ ස්වාම පුරුෂයා එතනින් යනවා දඩ දඩමන් හොයාට දඩමන් දිගේ යනකොට මේ මුඩු මහණෙක් වාඩි වෙලා ඉන්නවා පේන. දන්නවා මේක දැක්කොත් නම් දඩයක් නැති වෙනවා කියන්නේ. තරහින්මයි යන්නේ. ගිහිලි වල හොයනවා හොයනවා කැලේ පුරා දඩුවක් නැහැ. එනකොටත් ගල් බමුණා වගේ ඔය ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ තුනක් දැන් ඉතින් ආය ඇති මේ මේ මිනිස්සයා මේක ඉන්නකම් මට කවදාකවත් දඩයක් හම්බ වෙන්නේ නැහැ කියලා ගන්නවා ඊතලෙ විදින්න ආද. සර්වඥාන්සේ මේ සම්පූර්ණ චිත්‍රය බලාගෙන බලාගෙන එමන්සර් කියනවා උඹ ඊතලයේ දුනුදිය ඇදලා ඉන්න ඉරියව්වෙම ගල් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරනවා. දැන් මේ විදින්න ඔන්න මෙන්න කියලා එයා ගල් වෙලා එහෙමම ඉන්නවා. එයා හැන්දකොරේ ගෙදර මිනිහ නැති නිසා අම්මටි කතා කරගෙන ලොකු පුතාට පුතේ බලපන් තාත්තා වෙන වෙන්ද මේ වෙලාවට ගිහිල්ලා එනවා මොකද්ද දන්නේ ඵලයන් කියලා. අර මනුස්සයාට පාරේ යනකොට තාත්තා දෙන්න හදනවා කාටද වැඩ පුතා බලා ගන්නවා දෙන්නම් මම කියලා එයාත් අර දුන්න අදිනකොටම බුදුරජාණන් යත් එහෙම ගල් වෙන්න සකස් කරනවා. දැන් දෙන්නම ඉන්නවා ඒ ඇඳපු චිත්තේ. තුන්වෙනි පුතත් යනවා. දෙවෙනි පුතත් යනවා. දෙවෙනි එකනත් ගිහිල්ලා හරියටම ඒ දෙන්න හිතනවා මේ තාත්තටයි ලොකයටයි අනතුරක්. මම පැත්තකනේ ඉන්නේ. මම මෙයාට වැඩේ දෙන්නම් කියලා ඒ අතිනකොටම එයත් තුන්වෙනි වශයෙන් ඉර වෙනවා. හතරවෙනි පුතත් යනවා. දැන් මේ ගෙදර මණ්ඩි බල බල ඉඳලා ඉඳලා පස්සේ බැරිතන යම එළියට බෑල. යනකොට බුදුහාමුදුරන්ට හතර දෙනා විදින්න ඔන්න මෙන්න. කෑ ගහගෙන කියන බුදු මේ අනේ මගේ තාත්තට විඳින්න එපා කියලා කෑ ගහනවා. කෑ ගන්නකොටම හතර දිනාටම 100. 100ට පස්සේ වැද්දා තෝ කියන්න එපා තාත්තා එනවායි කියලා. කැලේට මම දන්නවා මේ තාත්තයි කියලා කියලා බයි. එතකොට අර දරුවොත් ඔක්කොමලා කියනවා මේ අම්මා මේ මොකද කතා කරන්නේ කියලා. පස්සේ සර්වඥාන්සේ හතර දිනා වාඩි කරලා බණ කියලා කවුරුත් විශ්වාස කරන්නේ අර මත්සද්ද තුන් දෙනාම නිවන් දකිනවා. ඒසෝවන් වෙනවා. හැබැයි මේ අම්මන්නේ දොවන් වෙන්නේ නැහැ. ඊට පහුවෙන්දා මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ සරත්තුර ජේතවනාරාමයේ සංඝයා කතා කරලා කියනවා මෙන්න මේ වැඩක් වුණාම ආයේ ඒකටම තමයි මේ සර්වචන්ද මෙතන වැඩම කළේ. මේ හතර දෙනාම තාත්තයි දරුවෝ තුන් දෙනයි සෝවන් වුණා. කියලා ඊපස්සේ අහනවා ඒ අම්මන්ඩි සෝවන් නැද්ද කියලා. නෑ යා එත වෙනකොටම සෝවන් කියලා කියනවා. ඒකට මේ මිනිස්සු අහනවා දැන් මේ මිනිස්සුනේ සංඛ්‍යාවන් චාන ස්වාමීන් වහන්සේ එහෙම සෝවාන් වෙච්ච කෙනෙකුට මස්සද්දෙකුට දුනුදිය මේ ගොදුරු එහෙම නැත්නම් මදු එහෙම නැත්නම් හැම සකස් කරන්න පුළුවන්ද කියලා. මස්සද්දි මස්සද්දෙකුට මේ වැඩි ජීවිතය ගත කරන්න මේ වගේ ආර්යෝත්තමාවිට පුළුවන්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා අතේ තුවාල තියෙනවනම් තමයි මේ විස වදින්නේ. අතේ තමන්ගේ තුවාල නැත්නම් කරන කටයුත්ත සීයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. මගේ දුව තුවාල නැති දුවක් කියලා බුදුහාමුදුරුවෝ අර අම්මණිර කතා කරා. ඉතින් මේක හරි අමාරුයි අපේ සම්ප්‍රදාන කූල සදාචාර බන්ධමේ මට්ටමේ මේක විස්තර කරන්න. එමුත් ඒ සීතිය සිද්ධ වෙලා පොතේ ලියවිලා සටහන් වෙලා තියෙන නිසා බුදුරජාණන්සේ පෙන්වන්නේ ඕන තැනකදී තමන්ගේ හිත සකස් කරගෙන තියෙනවා නම් හිත කරා පැමිණෙන අරමුණු තෝරලා බේරලා ඒ අරමුණු බදා ගන්න යන්නේ නැතුව අරමුණ එක ගැටෙන්න යන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර වැඩ කරන්න නම් ඉවසිල්ල වැඩ කරන්න ඕනේ ඉවසගෙන වැඩ කරන්න පුළුවන් නම් අරමුණු නිසා නොකෙලෙසි අරමුණ නොකෙලෙසා ගත කරන්න නම් අපි ඉන්න ලෝකේ මේ වාගේ අනතුරුදායක ලෝකයක් බව දැනගෙන මේ ලෝකෙන් පොඩක් පැත්තකට වෙලා හිත සකස් කරගන්න. හිත කීකරු කරගන්න. හිත සංවර කරගන්න ඕන සංවර කරගත්තට පස්සේ ඒ සාමාන්‍ය කාර්යබහුල ජීවිතවල හිටියත් සංවර හිත කරගත්ත ඇයිටි එකනට ඒ සංකර ලෝකයේ ඉන්න බැරි වෙන අභෞවිය ගතියක් පහළ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ ලෝකෙට අයිති නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒ පුද්ගලයාට අනික් අයට වඩා ඒ ලෝකෙ හොතට මුලැමැදාග දැකගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරුවට අපේ කිසිම අභෞවියතාවයක් හෝ අනාර්ය තත්ත්වයක් පහළ වෙන්නේ අරහය තත්ත්වයක් තමයි පහළ වෙන්නේ. කොයි දෙයක කෙරුවත් කවුරු ගාගත්තත් කවුරු කෙලෙස් උපදුවත් ඒ Tamanට වෙන් වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. කියන්නේ අරමුණු වලට අපිව කෙලසන්න බෑ හිතේ චපල ගතිය නැත්තම්. හිතේ අනුසය නැත්තම්. හිතේ ආසෝ නැත්තම්. මේ ආසෝ අනුසය කියන එක අපිට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා අපි ආසෝ අනුසයට එන්න ඇරලා හොඳට ඔත්තු බලා ගන්නවා. මෙයා කොයි වෙලාවෙ මොනව කරන්න කෙනෙක්ද? ඒක කරන්න එපා මේ කෙලස් බහිර පරිසරයක. ඒ කරන්න අපි පරිසරාගාරකට ගියා වගේ පාඩි වෙලා භාවනා කරලා කාණපසන හොඳට හිත සංසිඳෙන් දැරලා ආ දැන් මොනවද එන්නේ කියලා බලන්න. බලනකොට බලන්න පුළුවන් තමන්ගේ චරිත සාධකය. මගේ තියෙන ආශය අනුසය මොනවද? මගේ තියෙන පෞරුෂික පෞරුෂත්ව ලක්ෂණ මොනවද? මගේ රුචි අරුචිකම් මොනවද කියලා. මේකේ බුදුහාමුදුර හිටියනම් මේක බුදුහාමුදුරණ කියත හැකියි. උන්වහන්සේට තියෙන ආශය අනුසය ඥාන කියලා එකක් මේ පුද්ගලයා මෙහෙම දැන් නැති නිසා අපිට තියෙන දර්පණ තලය තමයි ආදාශය තමයි ප්‍රධාන වශයෙන්ම කායන පසනාව වශයෙන් කාය සංසිඳවලා ඒ හිස්තනේ හැකිතාක් දුරට ඒ නටන නාඩගම නටන්නටලා බහුරු කෝලම් පෙන්වන්න හදලා ඇස් නැති මිනිස්සෙක් බලාගෙන ඉන්නවා වාගේ බලන්න. කන් නැති කෙනෙක් අහගෙන ඉන්නවා වාගේම වහගෙන ඉන්නවා. නාසය, දිව, කය තිබුණට ඒවා වැඩ කරන්නේ නැති අංශභාග වෙච්ච කෙනෙක් වාගේ බලائیں۔ ඒවා විස්තර කරන්න කොච්චර ඥාණය තිබුණත් මෝඩෙක් වගේ බලائیں۔ වෙන මොනක්වත් නැත්තම් මලමිණියක් වගේ බලائیں. ඉතින් එතනදී හොඳට අවබෝධ කරගත්තොත් මෙතනදී එන දේවල් වලින් අපිව නටවන හැටි, නලවන හැටි, අපිව පද්දන හැටි, අපි අපි හිත තත්ත්වගත කරගන්න හැටි, ඊට පස්සේ අපි මේ මනෝලෝකේ ජීවත් වෙන හැටි ඔක්කොම දැක්කනම් අර වගේ චිත්තචෛතසික රූප වශයෙන් එන ඒවා නෙවෙයි ඇත්ත රූප දැක්කත් ඇත්ත සද්ද දැක්කත් අපිට දැනගන්න පුළුවන් දෙකේ මහ වෙනසක් නැහැ. ඇත්ත එක වහගෙන භාවනා කරනකොට අපිට පේන ওই මනෝවිකාර රූප මේ එළියේ තියෙන මනෝවිකාරෙත් මහ වෙනසක් නැහැ. ඒ නිසා අර කොහොඳට අත්දකලා පුරුදු කරගත්තොත් නැවත නැවත නැවත ඒකට ඉඩ දුන්නොත් මේ සෝණිකවල් හදන යක්කුන්න බය නිසා නෙවෙයිනේ. ඒ නිසා හිත සංසිඳනට පස්සේ එන්නේ යකෙක් වරේ. ඕනි දෙයක් වෙච්චාව. කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්න පුළුවන් ශක්තිය එන්නේ මුලදී නෙවෙයි ටික ටික ටික ටික ඒක ඒ ප්‍රතිශක්ති වැඩෙනකොට එන්න පටන් අරගත්තට පස්සේ සංසාර රැඟවිලා තියෙන කාපට් එක ඇර තියෙන කුණු සේරටම එන්න කියන්නේ. එnde ende ende ende තේරෙන පටන් අර ගන්නවා මේ අවබෝධ කරන්නේ Tamange මනස නෙවෙයි සදාකාලික වෙච්චි මානව මනස විශ්වගත මානව මනස තමයි මේ අපි තේරුම් ගන්නේ. මුලදි මුලදි නම් Tamange මේ පෞද්ගලික කෂට ගති ටික පේනවා. ඊට අඩියට යන්න යන්න පේනවා මේ කාගේ මඩිස්සලෙත් කිල්ලෝටයක් තියෙනවා කාගේ කිල්ලෝටද හුණු තියෙනවා හුණු එකයි. එනිසා ඊතරින් යටට ගියාට පස්සේ අර තමන්ගේ රුචි අරුචිකන් ටික දැනගෙන යටට ගියාට පස්සේ සෑම කෙනෙක්ම ඇයි මේ විදිහට කටයුතු කරන්නේ? ඇයි මේ විදිහට වාද කරන්නේ? ඇයි මේ විදිහට කලා විවාද කරන්නේ? ඇයි මේ විදිහට ගහ බැනගන්නේ කියන එක හොඳට තේරෙනවා තමන්ගේම අර පරිේශන තෘෂ්ණාවක් කියලා කිය හැකි මේකට මේ ආර්ය පරිේශන තෘෂ්ණාවෙන් කඩියටම යන්න ඕන. ගිහිලා හිතට නිසි නින්ද නටන්න දෙන්න. නටන්න දීලා විනිශ්චය කරන්න අරගන්න. මොනම දෙයක්වත් විනිශ්චය කරන්න. විනිශ්චය කරපු ගමන් අහු වෙනවා. නටන්න දුන්නාට පස්සේ පේන්න පටන් ගන්නවා මේ නර්තනය. මේකට ලීලා කියනවා මායා කියලා කියනවා. මේ ලීලාව මේ මායාව මේ පුරාවට මානව සංගතිය පුරා ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ මේක ඇත්තක් කියලා ගන්නවා. මේ පෙන්වන්නේ සුභ හීනයක්. මේක සුභ නිමිත්තක්. මේක මොකද්ද කමටහන සුද්ධ කරලා ගන්න තියෙන්නේ කියලා මේ ඔක්කොම පහුරු ගන්න. මොනවාක්වත් නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකයේ විශේෂයි අනබිරති ඇතිකරන අඩු ගන්න මේ වගේ කායනුපසනාය සම්පත් වෙච්ච චිත්තක්ෂණය. ඊට පස්සේ චිත්තක්ෂණය පුළුවන් තරම් වතුර අල්ලගත්තට පස්සේ දැඩෙන්න වැඩෙන්න තමන්න තේරෙන පටන් අරගනි. ඒ තුවාලයක් තිබිලා සංසිඳුණා වාගේ පිපාසයක් තිබිලා වතුර බිව්වා වාගේ බඩගින්නක් තිබිලා බත් කෑවා වාගේ මේ හිතේ පිරිච්ච ගතියක් එනවා. පේන්නේ නම් අපි ලෝකයේ තියෙන රස වින්දනයෙන් අයින් වෙලා හැංගිලා මේ මේ පැනලා ගිහිල්ලා වගේ කියනවා. ඒ වගේ ලෝකයා ඉන්නේ බාහිර දේවල් බලන්න. බුදුන් කියන ඕක බල්ලා ඉවර කරන්න බෑ අම්ම බලපන් ඇතුලේ. ඇතුලේ බලපහම මුලින් නම් පෙන් ඉවර කරන්න බැරුව වගේ මොක කාගෙන කාගෙන ඇතුලට යනකොට හුදු මානව මනස. විශ්වගත මානව මනස Taman තුලින් පේන්න පටන් අරගත්ත පස්සේ උන්න බුදුන් පේන්න පටන් ගන්නවා. ධර්මයේ පේන්න පටන් අර ගන්නවා සංඝයා කෙනෙක් පේන්න පටන් අර ගන්නවා ඒ දකින්නේ ධර්මයේ හරහා ඉතින් බුදුරජාණන් කියනවා ධම්මෝ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඒලා තිබෙන සුද්ධ ධර්ම. මේවා එකක්වත් ලාභයටත් නැහැ, සත්කාරයටත් නැහැ, නම්බු කරන දේකුත් නැහැ, ආනම්බු කරන දේ චිත්ත නියාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න කදාකත් විනිශ්චය කරන්න, අධිෂ්ඨාන කරන්නත් එපා, විනිශ්චය කරන්නත් එපා එන්න ආරින්න. ඒක විශාල පෞරුෂත්වයක් ඕන. මේ පෞරුෂත්වය සීලේ වශයෙන් මුත් ශ්‍රද්ධාව වශයෙන් මුත් අපි ඇත්තටම බුදුන් කෙරේ විශ්වාසයෙන් කරන්න පුළුවන්. ඉතින් සීලෙක පිටලා කියන්න තියෙන්නේ අපි මේ යන්නේ කාය වාස්‍ය කායික වාස්‍යික දුස්චර්ත නැති සුද්ධ ගමන. ඒකේ මගේ බලාපොරොත්තුකුත් නැහැ. ලාභයකට සත්කාරයකට සම්මානයකට සිලෝකයට ගරු භූමන් වලට ආශාවකුත් නැහැ. එහෙම නැත්නම් අර දිබ්බ චක්කෝ දිබ්බ තෝත වගේ ඒ ඒ අභිඥා කතා, irdiviද කතා මේවා සේරම මේ අවස්ථාවේදී මනෝ විකාර වෙන්නේ කියලා. ඒ ඔක්කොම ගෙවම් කරාට පස්සේ ධම්ම ඨිතිය හොඳ තහවුරක් ඇති වුණාට පස්සේ ඔයගේ වැඩ ගන්න පුළුවන් පැත්තක් කියනවා. ඒක එතකොට නියමයේ කියන්නේ. අපි දන්නවනේ ගෙවල් බින්දෙනකොට හොරා ඉස්සලා කරන්නේ මුට්ටියක් දාන එක. මුට්ටියට ගැහුවොත් හොරා පයින්. Tamanට හොරා මල්ලන්න ඕන මුට්ටිය ගත්තට පස්සේ ඔළුව දානවා ගහපුවාම ඔළුව ඇතුලේ කඳේ. එතකොට හොරා අහුවෙලා. එතකොට අහුවෙත් හරි එක. දැන් අපි කරන්නේ මුට්ටිය බින්දින එකනේ. කලබලේ ඉන්න. නිසා භාවනා කරනකොට ඔය අභිඥාවල තියෙන තියෙන බොරුව නැත්තම් ධානය ලැබුවා මාර්ගඵල ලැබුවා කියලා විශාල බොරු රාශියක් පෙන්වනවා බලන්න මේ මෙයක් කනවාද කියලා. කනවා ආයි කියහන්න දෙයක් නැහැ කනවා මොකද මේ කට අරගෙන යන්නේ මට ධානය ලැබේවා මට අර ඥානෙ ලැබේවා මේ ඉතින් කවුරක්වත් ආයි ඒක රවට්ටන්න දෙයක් නැහැ මේක මේ මාළුවා නම් ඉන්නේ කටින්ද කිව්වා වගේ වම්මත් දානකොට කනවනේ ඉතින් රටපාල ස්වාමීන් වහන්සේ කියනවා මේක දැකලා යකෝ හැම කාබම් බිලිය ගිලින්නේ දාන කොච්චර ලස්සනද කියනද? මාර්යා දාන ඇමේ අනිවාර්යම රසම තුලක් තියෙනවා. එම්ම කාපන් ඔකදී බිලියක් තියෙනවා කියලා දැනගෙන බිලිය කිලින්නේ නැතු. නැත්තම් කෙමන අටව ගස ගන්න නැතු. මන්ද කාපන් උගුල ගස ගන්න නැතු කිය. ජී ඔතෙන් ගියාට පස්සේ විතරයි කදාල වෙන්නේ. භාවනාවේදී මේක හොඳට මේ විවෘත මනසක්, පුලුල් මනසක්, මත් සම්මා දිට්ඨියක් අදිෂ්ඨාන නැති තැනක් විනිශ්චය නැති තැනක් ඒ තැනට ගිහිල්ලා මේක තමයි මේ නිවනේ ස්වභාවය පෙන්වන්නේ මට මේක හැකිතා පතුරන්ට ලැබේවා කියනකොට ඒ පුද්ගලයාට අර දෙපැත්ත හොඳට පේන්න පටන් අර ගන්නවා අන්තිමට ඒක තුලින්ම තමගේ ක්‍රමසා විදි තේරෙන පටන් අරගත්තට පස්සේ අපිට අවුරුදු 2600ක් පරණ ගතියක් ශාසනයවත් ධර්මයවත් නැහැ ධර්මය නිකන් කහ කැල්ල දෙකට කැඩුවා වගේ බලනකොට එතන දිතුලන ධර්මයක් තියෙනවා අපි මේ ධම්මජීව සවැත්නුවර ජේතවනාරාම බුදුහාමුදුරුත් එක්ක නැතය. අපි දැන් ඉන්නේ මේ කරදිවලල්ලේ මේ පිටය. ඒ මොකක්වත් නැහැ හරියට ඒ ධර්මයට හරියට එළඹ වාසය කරන්න පුළුවන් නැත්තම්. හරි වෙලාවට හරි දන කරන්න ඉගෙන ගන්න පුළුවන් නම් ඔය ඇති වෙන හැම වේදනාවකදීම එක්කෝ ප්‍රකෘති අරමුණක් නිසා එහෙම නැත්තම් හිතෙන් හදාගත්ත මනෝපොබ්බංග මනෝශ්‍රේෂ්ඨ වූ මනෝමය වූ අරමුණක් නිසා හෝ අදිත්‍යාන අභිචේස අනුසය ආසය මොනවා හෝ පහළ වෙන්න පුළුවන් ඒ සියල්ල කෙරෙහි සබ්බ ලෝකේ අනාබිදත්ත සංඥා පුරුදු කරන්න පුළුවන් නම් ලෝකයානම් අපිට බණී රස වින්දනයක් දන්නේ නැති මිනිහයි කියලා. රසාස්වාදයක් නැති කෙනයි කියලා. නමුත් බුද්ධ ජානවාසී මේ කියලා තියෙනවා එක චිත්තක්ෂණයට ඕ සිළු ලෝකයයි අදිත්‍යාන උපය උපාදාන චේතසෝ අදිඨානා විනිවේදානුසයක්. ඒ ලයිස්තුයේම තියෙන මේ වෙලාවේදී අපි අහුවෙන ගැට ටික. චේතනා පහල කරනවා, අදිෂ්ඨාන පහල කරනවා, අල්ලනවා, එළඹෙනවා, බදා ගන්නවා, පිවිසෙනවා, ඒ ලැග ගන්නවා මේක තමන්ගේ ආශ්‍රය ස්ථානයක් කර ගන්නවා. මේ තමයි කෙලෙස් වලින් අපි මෙහෙවන හැටි. ආන ඒක දැනගෙන මේවා නොකරමී කියන අදිෂ්ඨානෙන් ගිහිල්ලා නොකර ඒක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ඒක හැබෑ වෙනසක් වාටපත් වෙන ඊට පස්සේ යාට චිත්තක්ෂණ 2 3 4 5 ඉන්නවා කියන එක එච්චරම නෑ. මේ පළවෙනිම ඒ අවස්ථාවේදී එක පහළ වෙන එක තමයි තාම වැදගත්. ඉතින් ඒක නිසා අර තණ්හා උපාදාන කියන දෙක කඩන්න බැරි තරම් ඝන බහලයි ඒක ඇත්ත. නමුත් ඒකට හේතු වෙන්නා වූ වේදනාව વિશે හොඳ අවධිකින් ගත කරොත් අපිට මේ අවස්ථා දෙකේදී එදිනදා ජීවිතේ සහ පරියංකේදී මේ ඇති වෙන වෙනස දක්වන්න පුළුවන් වෙච්ච දවසේ තේනවා මේ අපි ගමන් කරන මාර්ගය වොම් පුණ්‍යවන්තයි කියලා. ඒක හරිම ශ්‍රේෂ්ඨයි කියලා. කවදාකවත් නොකිය පාරක ගියේ කියලා අපිට තේරෙනවා නම් ඒකට දෙවැන්නේකට තේරෙන්නේ ඉස්සලා තේරෙන්නේ පළවෙනියම කරන කෙනාට. ඒ ඒක ඊවැනි පාරකට යන්න හිත සකස් වෙන එක හරීම ආශ්චර්යවත් දෙයක්. ලොකු සායනාසේ කියන මේකේ විශිෂ්ට ඥානයක් පහළ වෙන්න ඉඳ ගන්න පර්යංකේ ඉවරුණාට පස්සේ හැරිලා බැලුවොත් එයාට තේරුණා මේ පරියංගකට යන්න ඉස්සෙල්ලා මට මගේ හිතේ තිබුණා මේක අද නම් මොකක් හරි වෙයි කියන ගතිය කියලා සුබ නිමිති තේරෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒ වගේම තමයි බණ අහනකොට සුතමේ ඥානය හැනකොටම තේරෙනවා පහගෙන යනවායි කියලා. වෙන්ද නොගිය පාරකට කපාගෙන යනවා කියන්නේ. එතකොට ඇති වෙන කුසල ඡන්දේ නිසා යන්නෙමත් අදිෂ්ඨාන පූර්වක. හැබැයි උනාට පස්සේ තමයි යාට තේරෙන්නේ හැටලා බලනකොට ඉදානම් මම යනකොටම ගිය ජයග්‍රහණය කිමින් තමයි කියන්නේ. ඉතින් තමයි මේකේ තියෙන්නේ මහ පුදුම මේ යදවමක්. හිතලා බලලම කරන්න බෑ. ඒ පරිසර සාධක ඔක්කොම පෙලෙන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඉතින් ඒක වුණා නම් ඒක ලොකු සර්ව සාසනයට වෙච්ච ලාභයක්. Tamange සාසනයට ලාභයක්. ඉතින් අනේ එවැනි බාහිර සාසනයටත් අභ්‍යන්තර සාසනයටත් බලපාන විදිහට මේ ධර්ම කොටස තම තමන්ට පාවිච්චි කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා විපෑගුත් විනාඩි 15ක් විතර අන්තිමයි. ඉතින් මම ආරාධනා කරනවා මේ අවස්ථාවේ හැටියට අපිට මතකල යුතු ප්‍රශ්න ප්‍රකාශන හෝ විවේචන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. ඔව් සම්මාසයෙන් ඔබ හිත ප්‍රකාශ කරපු Uh, අදුක්කම සුඛ අවස්ථාව uh, උපේක්ෂාවත් සාමනස වේදන පැත්තෙන් බලනකොට උපේක්ෂාව. ඒක වේදනා පැත්තෙන් තියෙන සංඥා පැත්තෙන් තියෙන සංස්කාර පැත්තෙන් තියෙන විඥාන පැත්තෙන් තියෙන රූප පැත්ත හැම එකෙම වේදන උපේක්ෂාවක් තියෙනවා. වේදනා පැත්තෙන් තියෙන උපේක්ෂාවට කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. දැන් ඔබ හසේ අන්තිමට ප්‍රකාශ කරතර පරයන්කේදී සාමාන්‍ය ජීවිතයේදී පරයන්කේදී බලාපොරොත්තු රහිත ක්ෂණයකදී එක එක එක චිත්තක්ෂණයකදී අත්දකින්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා සාමාන්‍යයෙන් එතෙන්දී ක්ෂණ සම්පත්තියේ එන්නේ උත්කෘෂ්ඨම ශන සම්පත්තිය. ශන සම්පත්තියේ තියෙන උත්කෘෂ්ඨ අවස්ථාව කියන නැත්නම් හොඳටම දන්නවා අවස්ථාවේ චිත්තක්ෂණේ වැඩ ගන්න හැටි. ඒකෙදි ඉස්සලා ඉස්සලා වැටි වැටි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි දවසක සියල්ල යෝගේ යෙදෙන්නේ. ඒ ග්‍රහචාරය යෙදෙන්න වෙලාවට ඒ වෙලාවෙම වැඩ ගන්නට පුළුවන් වුණොත් තේරෙන පටන් අර ගන්නවා. මෙවුවා මේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ඉලෙක්ට්‍රික් කියලා. උනා උනා ඉච්චර අකුණක් ගැහුවා ඉච්චරයි. අයිගාසරේ මොන විදිහට අකුණ ඇද කියලා කියන්න බෑ. යන වෙලාවෙම බලන්න නම් අකුණ පේන. ඊට චිත්තක් යන කලින් බලුවට පේන්නේ නැහැ. පහුවෙලා බලුවට පේන්නේ නැහැ. හිතන්නත් බෑ. මේක හරියටම අකුණ යන වෙලාවේ අකුණේ ඡාපය දක් ගන්න නම් සම්පූර්ණ සියලු දේවල් එළඹිලා තියෙනවා. ඒක ජීවිතයක සිදුවෙන හැබෑ වෙනසක්. ඕක විතරක් අහන්න යන්න එපා කියන එක තමයි මට කියන්නේ. මොන ඕත් ලියන්න තියෙන මල්ල ඔබන්න යන්න එපා. ඔබන්න ගිය ගමන් ওই චිත්තක්ෂණේ ඉවරයි. ඵලයක් නම් ඵල වෙච්චා වෙයි ඥානයක් නම් ඥානයක් වෙච්චා මොකක් හරි ගමන්නේ ඕක නැවත නැවත කරන එකයි තියෙන්නේ. ඒ ඒ ඒකට දෙන්න ඕනේ පහසුකම් ටික දීලා ඔය ඔය තෝරණ එක තමයි මේ මාන්න කියන චෛතසිකය. මාන්න කියන කෙලෙසි. ඒක ඉතින් ඇති කාගෙත් ඇති මේ එක්කෙනෙක් ළඟ තියෙන එකක් නෙවෙයි. මේ හම්බ වෙච්ච ගමන් මෙලිකලා බලන්න ඕනේ මොකාටද එන්න හදන්නේ. ඒක hina වෙන්න වටින්නේ නැහැ. ඇත්තට මේක නොකරන කෙනෙක් නැහැ. නමුත් ඒක hina වෙන්න පුරුදු වෙන්න. එහෙම නොවුනොත් අපි අහුවෙනවා. අපි පුදුමාකාර අවුලකට අහු වෙනවා. අපිට හැමදේම මේ විදිහේ මේ තෝරන බේරන ගති, එහෙම නැත්නම් මනින කිරණ ගති, ඒවා කුප්ප ගතිය. නැත්නම් ආර්ථික විද්‍යාව කරන්න බෑ ඔක නැති. මොනවාක්වත් අහන්නේ නැහැ. අපිට මොනවාක්වත් අහන්න ඕනේ අර මේ නන්දාමාලිගේ සින්දුව කියන්නේ වෙලාවේ මට ඒක මතක් වෙන්නේ නැහැ. පිපුණු මලේරුව එමල දනේදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා. මල ලස්සනයි. උඹත් මල පිපිච්ච මලක්. ඕක හැඩරුව බලන්න යන්න එපා ලස්සනයි. ඔකට ওই නම් වනන් නොදුන්නට ඒක ජීවිතේ වැද්දගත්ම චිත්තක්ෂණයක්. ඕක මන් යන්න එපා. ඒ මනිනොයි කියන ඒ අර පාර හිත. කඩප්පුලි හිත. නොකෑමන දහවදුරා හිත. ওই වෙලාවේ අල්ලන්න ඕනේ නැත්නම් අනුසයෙන් අහුවෙනවා. නැත්තම් යට ඔය යනකොට මයින්කොටම යට අහුවෙලා තියෙන්නේ. මොකක්වත් නැහැ. අමාරුයි මම දන්නවා පැහැදිලිව අමාරු මම කියන කොටත් තේරුම් ගත්තේ නැත්නම් මම හිතන්නේ කවුරුත් කියලා දෙන්නේ කියලා. මෙතන රිදෙන්නම කියනවා මේ තරහ වුණාට කරන්න දෙයක් නැහැ. ඒ තරහ වෙන්නේ නැහැ මම හිතන්නේ. මෙතන භාවනා ලෝකේ පුදුමාකාර මාන්නකාරයි. විතර යන්නමයි හදන්නේ මොනවාරි අරගෙන. මට මේ ලැබුණේ ඵල හිතක්ද සංකාරුප්පක ඥානෙද පළවෙනි ධ්‍යානෙද ඉතින් ගෙදර ගියාම ගෙදර ඉන්න මිනිස්සු ඉන්න නැහැ. ගෙනාව බඩු බඩු පෙන්නනවා මේ කඩේ ගිහිල්ලා ඇවිල්ලා. මට මේක හම් වෙලා තියෙනවා මේක හම් වෙලා තියෙනවා අර මිනිසුන්ද කොහෙද වෙන ලෝකෙක ඉන්නේ. ඉතින් අර විසාක උපාසකතුමා වගේ ඉඳන් අංගනද පහංගනම කියන්නේ එකයි තියෙන්නේ. ඒ හංගනේක ඔතෙන්දිමත් වෙන්නේ. මහානකොටම කියන තියෙන්නේ කිරන්න මයින්ද ගියොත් අපි ප්‍රමාණ කරා වෙනවා ප්‍රමාණ කරවුවා නම් ඒක ලෞකිකයි. මේ අපි යන ගමනේ ප්‍රමාණ කරන්න බැරිකම තමයි එකම දේ අඩු ගන්න නිසා උත්සාහ කරන්න එපා. කොහොමදත් ලස්සනයි. සාමාන්‍යයෙන් චිත්ත රූපයකට මනෝවිඥානය නිකට අරමුණක් අවශ්‍ය වෙනවා. අතීත සංඥා තියෙනවනේ. ඒක ඔක්කොම දැනගන්න කොහොමද සංඥා කාරණේ? ඇත්ත. ඈ? මන්නාසා තේරෙන දැනගන්න පරිණාමයේ චිත්ත රූපේ එනවා. විකාර රූප නැලිගෙන එනකොට අපිට ඒකට අරමුණක් වෙන්නේ මේකෙන් තමයි විකාර රූප වගේ ඇවිල්ලා පාවෙදී යනකොට කොහොම 100 100ක්ම අතීත රූප 100 100ක්ම අතීත පතරාම වෙන දේ සමාය මෙයාට වෙලවදා අදාළ නැති ඇත්තටම මේ හරීම මොකක්ද කියලා තියෙන්නේ විචිත්‍ර මාත්‍රකාවක් ඒක ඔය මම මම බ්‍රයින් වයිස්ද මට මතක නැහැ මේ මිනිස්සයා ජූ කෙනෙක්. එයා සුව කරන්න පටන් ගන්න තියෙනවා මිනිස්සු මේ හිප්නොටයිස් කරලා. ප්‍රෙෂර් කියලා කියන්නේ නිද්‍රාවටපත් කරලා. මොහොන නිද්‍රාවටපත් කරලා. ඒක අර මිනිස්සෙක් කියනවලු මේ මිනිස්සයාගේ ලෙඩක් ඒක බේරන්න බැලුවස්ම ප්‍රොෆෙසර් කෙනෙක් මෙයා ළඟට ඇවිල්ලා කියනවා තරුණ කාන්තාව. ඉතින් මෙයා නිද්‍රාවටපත් කරන කීලා කියලා තියෙනවා පොඩ්ඩෙන් පොඩ්ඩේ පොඩ්ඩෙන් පොඩ්ඩේ ගෙනියනවලු දවස් 10න් 10 පස්සේ එකපාරට මෙයා ඉඳපු ගමන් ආත්ම තුනකට ඉස්සලෙව කියන පටන් කියන පටන් ගන්න පස්සේ මෙයා ජූ කෙනෙක් මෙයා පිළිගන්නේ නැහැ පුනරුත්පත්තිය. ඊට පස්සේ ගවලු ඔය මනෝ විකාරයක් මම ඔයා ගෙනියන්න හදන්නේ මේ ජීවිතේ පිටිපස්සට ඔය ලෙඩේට හේතුව හොයන්න කියලා. හරි හරි නිද්‍රාවෙන් කියනවලු මේ ලෙඩේට හේතුව මේ ජීවිතයක් නෙවෙයි. මේක අවුරුදු ආත්ම තුනකට ඉස්සෙල්ලා ඇති අරය සම්පූර්ණ කියලා තියෙනවා මේක මේ බේරන්න බෑ උඹ මේ මම කියන්නේ මේ ගිය ආත්මට යන්න කියලා මේ ආත්ම කරපක් ඉතින් අර හැමදාම කියනවලු ඔබතුමාගේ මේ ක්‍රමය නිසා මම සුව වෙනවා. ඔබතුමා මට කිව්වට මේකේ ප්‍රශ්න තියෙනවා ආත්ම තුනකට ඉස්සලයි කියලා. ඊට පස්සේ ගිහිල්ලාවලු මෙයාට කතා කරලා ඒ බ්‍රයන් වයිස්ට උඹ පුංචි කාලේ උඹේ 100ට තිබ්බ 100ක තිබ්බ නම තිබ්බ පුතෙක් මැරුණ නැද්ද කියලා. මෙයා මේ සයිකියාට්‍රිස් කෙනෙක් විදිහට ඊටාත්ම ජීවිතයේ තියෙන අඳුරම අවස්ථාවේ ඒක වහගෙන ජීවත් වෙලා තියෙනවා. කවුරක්වත් ලෝකේ දන්නේ නැතුළු යාට පුංචි කාලේ පුතෙක් හමුණා ඒ පුතා ඊටාම ආදරණීය පුතෙක් ඒ නිසා සීයාගේ නම තියලා තින්නේ නැති වෙනවා. ඊට පස්සේ බලු එයා ආවේ මොකටද කියලා දන්නවද කියලා බලන්න. ඒ පුතා මේ ජීවිතේට ආවේ මොකටද කියලා. එයා කියවලු මට අදාළ නැහැ මම එහෙම පුනරුත්පත්තිය පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ දුන්නු විස්තර සේර වේදා ඉඳලා යාගේ තියෙන පුද්ගලික විස්තර දෙනකොට මේ මනසට එයා සම්පූර්ණ කාටවත් කියලා නැති දේවල්. කියන්න පටන් ගත්තා. ඊපස්සේ ආරාමණිකෙත් ලෙඩේ තනියපයි මේ වන්සේ දැන් බුද්ධ ආගමට ඇවිල්ලා ප්‍රධාන වශයෙන්ම පුනරුත්පත්ති ගැන පොත් ලියන්න පටන් ගත්තා. නෑ නෑ ඒක කකීසිනේ මේ මේ මෑතක වෙච්ච එකක්. ඉතින් මේ මිනිස්සයා දැන් පෙන්නලා දෙනවා අපි පිළිගත්තේ නැති වුණාට අපි පිළිගැනීම නැති වුණාට අහම්බෙන් හරි ගියාට පස්සේ මේ පරණ මතකේ කියන එක අපි විද්‍යානුකූල කියන්නේ RNA DNA වල අවුරුදු 40000ක මෙමරි එක කොහොමදක් තියෙන්නේ. හැම සෛල් එකම තියෙනවා මොලෙත් තියෙනවා හැමතැනම තියෙනවා. අපිට පුළුවන් නම් මේ බාහිරට යන එක නතර කරලා ඇතුළට යන්න ඒ රයිබෝසෝම් එක ඇතුළේ ගිහිල්ලා RNA DNA වලට ගියාම මානවයාගේ ඉතිහාසෙ මේකේ තියෙනවා. ඒක කවදාවත් හැදෙන්නේ නැහැ. නිසා මැරුණට ශුක්‍රාණු මාර්ගයෙන් බීජාණු මාර්ගයෙන් ඒක දිගට දිගට ඇවිල්ලානේ තියෙන්නේ. ඒ හැම එකේම රෙකෝඩ් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ විද්‍යානුකූලව කියන්නේ. ඉතින් හැම සෛලයකටම මොලයක් තියෙනවා. හැම න්‍යෂ්ටිකම මේවා තියෙනවා. ඒ නිසා අපිට මේ බාහිරේ හොයන්න යන මේ පාහර ගතිය නිසා මේ ඇතුලේ තියෙන ලයිබ්‍රරි එක නැතිලා තියෙනවා. ඇතුළත අපි ළඟ තියෙන විශාල දැනුම් සම්භාරේ ගොඩාක් කල්පෙරිලාභ එක. අපි මේ බාහිර රූප අහනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා. ඒකේ මත් වෙලා ගත කරන නිසා අපිට කවදාකවත් ඒ ඒ ඒ පුස්තකාලේ වැඩ ගන්න බෑ. භාවනා කරන යනකොට අපිට ඒක විවෘත වෙනවා. හැබැයි බුදුරජාණන් කියනවා ඒක අල්ලන්නත් එපා. ඒකත් මොඩකමින් එකතු කරපු ලයිබ්‍රරි එකක් කියලා. ඒක නිවන් ලැබලා එකතු කරපු ලයිබ්‍රරි එකක් නෙවෙයි. නමුත් ඒකේ තියෙන විශාල තොරතුරු ප්‍රදේශයක්. බලන්න යනකොට ওই දෙක බලනකොට පේනවා අපිට අලුතෙන් විඳින්න කියලා සැපක් ඕවර් ටයිම් කරලා ගන්න සැපක් නැහැ. විඳපු නැති සැපක් නැහැ. හැබැයි මොක කොච්චර මතක නැතිලාද කියනවනම් අපි අල්ලපු ගෙදරට විරුද්ධ වෙලා මේකට අරකට දඟලන්නේ අපි අර ඇතුලේ තියෙන ඔය හැකියාවන් එහෙම නැත්නම් අපි ඇතුලේ තියෙන දැනුම් සම්භාරය එහෙම නැත්නම් අපි විඳපු දේවල් පිළිබඳව අපි කොච්චර මෝහයකට පත්ලා ඉන්නවද කියනවනම් මේ ඊගාව විඳින සැප වෙනුවෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පවක් කරනවා. ඉතින් මේ මේක දැකීමෙන් වෙන්න තියෙන්නේ ඔය තාතමලා යන්න දෙයක් නැහැ කියන එක. ඒකට එයාට වර්තමාන විවේකයක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ ඉස්සරහට විඳින දේවල් ගණන් ගන්න තියන්නේ අර වෙලාවේ මතුවෙන දේවල් තියෙනවනේ ආසේපේ. අතුරේ ලයිබ්‍රරි කියව ඉවගණන් ගන්නත් එපයි කියව. මොකද ඒවත් මේ ඥාණයෙන් ආපුවා නෙවෙයි තණ්හා මාන දිටුලින් ආපුවානේ. නමුත් ඒකේ පේන්න තියෙනවා අපිට කිසිම සැපයක් හෝ දුකක් නොවිඳපු જાතිකක් නැහැ. මොකද අපි නිතරම ඊගාවට බලාපොරොත්තු වෙනවා මේ අරක ලැබේවා මේක ලැබේවා කියලා ඒ කියන අර අපේ තියෙන සම්භාරයේ දක්ක නැතිකම. සමනුස්ස කමේ වටිනාකම නොදන්න නිසා. ඒ නිසා භාවනා කරනකොට මේක මතුවෙන්න පටන් ගන්නවා. මතුවෙන්නේ. මතුවෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒ සරව එළියට දාන්න ගන්නවා. තුවාලේ පුරුව ඇදිලා ඉන්න පටන් අර ගන්නවා. ඒකට නිසින්ින්ද එන්න දෙන්න ඕනේ. ඒතර මේ පුදුමාකාර මොකද කියන්නේ මේ පුරුව ඇදිලා ගියාම හම්බෙච්ච ගතියක් අර විෂ ඇදිලා ගියාම නයි විෂ ඇදිලා ගියාම ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමහරුන්ට රූප මාර්ගයෙන් එනවා සමහරට ශබ්ද සමහරට ගන්ධ රස පහස. ඉතින් අද වෙලා තියෙන ගුරුවරු එව්ව දිගේ තොරන් ගන්නවා. මේ අරකයි මේ ඥානයයි අර ඥානයයි මේ ඥානයයි කියලා අර පිස්සු ඩබල් කරනවා. හොඳ එකටපත් කරනවා. අවසන් සාරයන්ත ඔබ වහන්සේ කියස් තියරිය ගැන කතා කරනවා සාරයන්ත කියස් තියරිය කියන්නේ ඒ කොයි එක්ස්පීරියන්ස් එකකවත් කොහෙලාවේ ඒ විදිහට යන්න බැරි එක එකට වෙනවා. ඔය කියස් තියරිය මේ ළඟදී මේ මේ තායි ප්‍රොෆෙසර් කෙනෙක් දාලා තියෙනවා කර්මය සහ කර්මඵලය කියන එක. දැන් කර්මය කියලා අපි හිතාගෙන ඉන්න විදිහට මේක කෙරුවොත් මේක වෙන්න ඕනේ මේක වෙන්නොත් මේක වෙන්න කියලා අපි රේඛා ටිකක් ගහගෙන දඟලන්නේ. බුදුන්සි කියලා තියෙන මේක අචින්ත්‍ය විශයක් කියලා. එයා කියලා තියෙනවා අපි ඔය හිතාගෙන කර්මය කියන මේ පුංචි සරල රේඛාවන්නේ මේක විශාල චිත්‍රයක්. නිසා කර්මානුරූපව නෑ කර්ම විශය ගත්තාම කැවස්ටි එක තමයි. ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපිට තියෙන මේක කරොත් මේක වෙන්න ඕනේ. ඇයි නුනේ නැත්තේ කියලා අපි තර්ක කරනවානේ. ඒ මොකද අපි මේ විශය දන්නේ නැතිකම. අපි මේ විශය කොනක් අල්ලගෙන ඉතින් අනුන්ගේ කර්මත් විනිශ්චය කරන්න හදනවා මට මෙහෙම උනේ මොකද කියලා අහනවා මේ මේ අර මීහාවරේ දායක මහත්තයෙක් එයාගේ එයා දාන දෙනවා දිගට ඉතින් දිය දිය වෙලා කකුල කපන්න වෙලා ඉතින් බණ කියන හාමුදුරන්ට කියලා තිනවා ඇයි මගේ කකුල කපන්නේ මෙච්චර දාන දෙන්නේ ඉතින් මේ මහය හාමුදුරෝ කියන්නේ කියලා බැනලා තිනවා බණ කියනකොට බැනලා එහෙම වෙන්න බෑ මට දාමගේ කකුල එහෙම කපන්න වෙන්න බෑ මොකද මම දාන දෙන්නේ අපිට එහෙම අයිතිවාසිකම් කියන්න බෑ. අපි දන්නවනම් විශේෂ ශාස්ත්‍ර විශේෂ තියෙන පුළුල්කම කැවස් තියරිකෙන් තමයි අතරම කැවස් තියරික නැතුව අද මැත්ස් කොහොමඩක්ක සමනය කරන්න බෑ. මොකද ඔය ඔය කියන ගණන් ඡාත්‍රෙ පෙන්නන්නේ මෙදියට එකක්වත් ගණන් කරන්න බෑ. මුළු චිත්‍රය බලන්න නම් ගණන් කියලා જાතිය ලෝකේ නෑ කියලා ඔප්පු කරන්න වෙනවනේ. ඒක තමයි කියන්නේ කැවස් තියරිකේ ඕනම දෙකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. සංඝ ශ්‍රවණිය ආම ධර්ම ඒකට සම්බන්ධයි. න්‍යාම ධර්ම වලට ගියොත් න්‍යාම ධර්ම වල තියෙන සංකර භාවයේ තේරුම් ගන්න අපේ මේ තර්ක මනසට බෑ. ඒකනේ අපි න්‍යාම ධර්ම විරුද්ධය. අපි දැන තතතාවයට අපි ඉඩ නොදෙන්නේ අපි හිතන අපේ තර්ක මනස මේක ඔයිට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියලා. න්‍යාම ධර්මෙට ඉඩ දෙනවනම් අපිට තර්ක මනසක් අවශ්‍ය කරන්නේ අපිට තියෙන්නේ පැමිණි දුක් පැණි රහයි කියන එකම සිම්පල් මූල ධර්මයේ තියෙන. අපි ඒක ගන්න නැතුව නෙමෙයි උත්සාහ කරන්නේ පැමිණි දුක් පැණි ලැබෙයි අපිට ඒක උඹල ගැන කැලලා දාලා ගමන රසවත් කරගන්න හදනවා. මේ කරන්න හදනකොට වෙන්නේ අපි අනිවාර්යයෙන්ම න්‍යායවලට විරුද්ධ වෙනවා. න්‍යාය ධර්ම තේරුම් ගන්න එසේමසේ මනසකින් කරන්න බෑ. ඒ තරම්ම අපි ඩිකන්ඩිෂන් කරන්න වෙනවා, ඩීලර්න් කරන්න වෙනවා. අපේ ප්‍රകൃතියට යන්න අපි ඒ තරම් මේක කන්ඩිෂන් කරලා තියෙන්නේ. මේක මේක සම්පූර්ණ මේ කේස් හાર્ඩ්නින් වෙලා තියෙන්නේ. මොන විදිහකට ඇතුළට අපිට යන්න බෑ පිට කර වෙනවා. කේස් හાર્ඩ්නින් කියන්නේ හරි භයානක දෙයක්. ඒක රස ඒක කරට් එක. නිසා බුදුහාමරණත් බෑ අත දාන්න. ඒතකොට මොකද ඒ තරම් මේක ඝන බහල වෙලා තියෙන පරම්පරාවේ සංසාරයේ සංසාරෙට පිටකරවීම තමයි සිද්ධ වෙන්නේ. මේක මුලක ඉඳලා මෙලෙක් කරන්න ඕනේ. ඇට උණු කරන්න ඕනේ කියලා කියන්නේ. ඔය මේ ඇට මෙච්චම් කියනවා ඇට උණු කරන්න ඕනේ කියලා හදා. පිස්සු පිස්සු බල්ලෝ ආපුවාම පිස්සු ඇදලන්න ඕනේ පිස්සු අහිමි කරන්න. තියෙන එක යන්න බෑ. ඒ නිසා මූල ධර්ම තේරුම් ගන්න ඒ කියන්නේ න්‍යාය ධර්ම තේරුම් ගන්න තිරසනුන් තේරුම් ගන්න වැඩ ගන්නවා. අපිට බෑ අපි මේ හිතලා කරන්න හදනවා. අපි ඒක දිරව ගන්න හදනවා. අවබෝධ කරගන්න හදනවා. න්‍යාය ධර්ම කියන්නේ එහෙම අපේ මනසට අල්ලන්න බැරි එකක් නෙවෙයි. නමුත් අපේ වාසියට හරව ගන්න බෑ අපට. අපි හිතන ඔය පටු මානසිකත්වයේ තේරුම් ගන්න බැරි තරම් පුළුල් විශයක් ඒක. අනේ ස්වාමීන් වහන්සේ ඒක තුළ නම් පැටලෙනක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක අපි කම්පටි එනනම් ඒක පිළිගන්න බැහැ කියලා හිතනවා. ඒ කියන්නේ සංසාරයෙන් සංසාරට ආත්මය යන්නේකේ පැටර්න් එකක් කියලා. ඒක විතර නෙවෙයි කියන්නේ අප්‍රස්ථාරයේ මේ යන මාර්ගයේ ඇවිල්ලා තියෙන අර ඔබත් කිව්වා වගේ අර දරුවා ඇවිල්ලා තියෙන යමක් උගන්නන්න. ඒ වගේ එකක් ගන්න ඉතින් හැම එකෙන්ම අපි යමක් අරගෙන උදා ගන්නවා. නෑ ඒ බ්‍රෑන්ඩ් වයිස් ඉන්නේ අප්වර්ඩ් පාත් එකේ. ඔක්කොම නෑ. ඒක කලාතුරකින් තමයි අප්වර්ඩ් පාත් එකට වැටෙන්නේ. එයා තමයි මතුවලා කියන දේ ලෝකේ පිළිගන්න පටන් අරගන්නේ. පල්ලෙහාට යන මේ සුඛිනෝ කවුද කරන්නේ? පල්ලෙහාට යන විශාල පිරිසක් ඉන්න නිසා බුදුරජාණන්සේ කිව්වේ පඤ්ඤාවන්තසයන් ධම්ම මේක ප්‍රඥාවන්තයට විතරයි. ඒ නිසා මේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ ඉතින් ටික ටික ටික ටික ලීලී යන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට මේක රසවත් වෙනවා. ඒක නිසා ඒ ඒ ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ අපි ඉන්නේ ආලෝකෙන් ආලෝකයට යන තැනද අන්ධකාරයෙන් අන්ධකාරයට යන තැනද කියලා ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා මේ වගේ පිරිසක් හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න කියලා අපි ඉන්නේම ආලෝකෙන් ආලෝකයට යන තැනක් කියලා. කවදාකවත් මම කාලකන්ණින් නොදකින් කියන අදහස දාන්න මෙපයි කියලා කෙලෙසක් කියලා. මනුසාත්ම භාවයක් ලැබුණා මේ සියලු දේ හම්බුනේ විහිළුවකට නෙමෙයි. නමුත් හම්බුණාට පස්සෙත් මට මේ මොනවාද උද්‍යප්පේ ඥානෙ හම්බුනේ නැහැ, බලවිඥාන ඥානෙ හම්බුනේ නැහැ කියලා මොනවාදෝ දේවල් ඔළුවේ තියාගෙන මේ අර හම්බෙච්ච තියෙන එක පාග කරනවා. ඒ කියන්නේ එළඹ වාසය කරන්න දන්නේ නැහැ. උපසම්පාදනය දන්නේ නැහැ. ඉතින් එතකන් මේ අර අඩු ගානේ you must try to find a reason to be glad under any circumstances කියලා මේ එළඹිච්ච මේ තියෙන වෙලාවේ තියෙන වාසනාව දැක ගන්න බැරි මනුස්සයා මොනවා දුන්නත් ඔච්චර ඒක hm, දිට්ඨිය සහ පෙර දැක්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. Taman taman diya බලන බැල්ම ඒ වගේම අදිමුඛය ඉස්සරහදී බලන බැල්ම මොකේ හිටලා තියෙනවද කියලා කියන්න බෑ. මේ කරන්න ගන්න එක හොඳ පැත්තට ගන්න පුළුවන් තරම් පරිසර සාධක ලබා දෙන එක තමයි අපි උත්සාහ කරන්නේ. එවැනි පිළිත ආශ්‍රය කරමින් good vibrations චින්තන කොට ඇවිල්ලා සීල් રાખીමින් භාවනා කරමින් පුළුවන් තරම් තත්ත්ව ලබා දෙන්න. නමුත් හරියන හරිය ආයතය කියලා අපිට කමාන්ඩ් කරන්න ඩිමාන්ඩ් කරන්න ශක්තියක් නැහැ. සාකච්ඡාවේදී ඔබ වහන්සේ කිව්වා මම හිතන්නේ මේක අද ඔබ වහන්සේ විග්‍රහ කරපු අවස්ථාවක් කියන මට හිතුණා ප්‍රයෝග පටි පටිපස්සම්ම පටිපස්සම්බනේ මේක පටිපස්සම්මනේ කියන ඇත්තම ඵල ඥානෙට මොනම ප්‍රයත්නක්වත් කරන්නේ බුද්ධි විඳිනවා මෙතනදී ඒක උත්සාහ කරලා බලන්න පුළුවන් විවේක වුණාට පස්සේ මොන දේ ආවත් ප්‍රතික්‍රියා කරන්න මනින්ද කරන්න යන්නේ. නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ ඉනවා කියලා කියන්නේ ප්‍රයෝග කරන්නේ. ඒ සාමාන්‍ය තනි වචනට කියනවා චේතනා පහල කරන්නේ කියන එක තමයි කියන්නේ. මොන දෙයකටක චේතනා පහල කරන්නේ ඕනනම් කියන්න පුළුවන් අදිෂ්ඨාන නැහැ චේතනා නැහැ සංස්කාර නැහැ මේ මැරිච්ච මිනිහෙක් වගේ බලන්න ඒක ඒක විශාල ප්‍රයෝග ඥානයක්. ඒ කියන්නේ ප්‍රයෝග සංසිද්ධ වීම කියන්නේ. සියලු ප්‍රයෝග අතහැරලා දාන්න. හැබැයි අතහැරලා දාන්න ඉස්සෙල්ලා අනිත්‍යව සකස් කරලා දෙනවා. සීලය, සද්ධාව, ආනපානි සංසිද්ධ විල සියල්ල සකස් කරලා දීලා හිතට මුදාහරින්න දෙනවා. හිතේ නිදහස් වෙන්නයි. මොනවාද කියන්නේ? ඉන්නේ තාම දෙයක්. ඔබ අන්තිමට හදිස්සියේ කොහොමද කිව්වා අපිට අපේ ඥාන තාක්ෂණයක් නෑ ඔක්කොම තීරණය වෙලා තියෙන උපාදාන වලින් ඒක අපේ කයවත් නෑ එතකොට මට මේ නැමිත් කියන මතක් වෙන ඇත්ත කොහොමද එතකොට ගන්නවා ඒක ගලපන්නේ අනිකුත් මම සාමාන්‍යයෙන් ඥාන ධර්ම තමයි ඒක ගලපන්නේ කොහොමද? ඔය ප්‍රකාශය හදන්නෝනේ අපි උපාදාන මත නෙවෙයි රැඳිලා තියෙන උපාදානට පදනම් වෙනවා ආශය අනුශය දෙක තමයි අපේ එජෙන්ඩා එක හදන්නේ. ආශය අනුශය කියන්නේ මේකේ නම රට් එක. අපේ අපේ අබ්බැහිය. අබ්බැහිය නම් තමයි යන්නේ. ඒක දන්නවනම් ආය අබ්බැහිය අගය කරන්නට ඉන්න පුළුවන් අපිට. අබ්බැහිය කියන එක දැනට පෙළ ගැහිලා තියෙනවා මම මේ දුවන්නේ මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ල දීගම තමයි කියලා අපි දන්නවනම් ඒක කවුරුත් හදපේ ගන්න මම හදාගෙන තියෙන එකක් කියලා අපේ හැබැයි මගේ රුචිකත්වය සහ මගේ අරුචිකත්වය කියන එක මට හිරගයක් බව තේරුම් ගන්න. මගේ රුචි අරුචිකමෙන් තමයි මම හිර වෙලා තියෙන්නේ. කවුරක්වත් මට ඇවිල්ලා කියන්නේ මේකට රුචි වෙන් කියලා අම්මා අප්පා කියන්නේත් නැහැ. මුල් මුල් කාලේ කියන කවුද ගණන් ගන්නේ? අපි හදලා තියෙන අපි ඒක හදාගෙන තියෙන්නේ. ඒකේ තමයි හිර වෙලා ඉන්නේ. නැත්තම් මේ මම කියන මගේ පෞරුෂත්වය තුල. ඌක දෙන්න දෙන්නේ. ඕක තමයි ලොකම දාන්නේ. ඕක දීලා දාන්නේ කයි තියෙන්නේ. ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් බුදුන් වෙනුවෙන් මගේ රුචිකත්වයේ දීලා දාන. මගේ පෞරුෂත්වයේ දීලා දාලා අර දීපංකර පාදන උඩ ඇදගෙන වැටෙන අනේ ස්වාමීන් වහන්සේ කකුලේ මඩ ගාගෙන තෝ මගේ කොන්ද උඩ යන්නේ කියලා කිව්වා. උපාධික සීලපතුල් මඩ ගාගන්න එපා. මාව ඒ දන්නක් විදිහට පාවිච්චි කරන්න කියලා ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් සියල්ල දෙන්න පුළුවන් නම් ඔය රුචිකත්වය රුචිකත්වය දෙන්න මහාමාර්ගය. එතකොට අලුතෙන් ආසවනුසේ වලට අපි පොර ගන්න. තීන ටික ගෙවෙනකොට කියනවා අම්මෝ ඇති යන්දන් තුවාලේ පුරව යනවා. දැන් ආයෙ යන්නේ මේ මගේ රුචිකත්වයේ දැන ගියතෝට බෑ එහෙම කරන්න බෑ ඒක මගේ වෙන එක. අන්න ඔතන තමයි ගැටේ තියෙන්නේ. ඔතන තමයි මාන්නේ ඉන්නේ. ඔතන තමයි ආශාවේ ඉන්නේ. ඔතන තමයි මම ඉන්නේ. අපිට ඊතර දෙනවා කවුරු හරි කමන්නේ ඒක අපිට පෙන්ලා දීලා නිහතමානී වෙන්න බුණා නම් බුදුන්ව වාගේ සලකලා අයියා ලොකුයි බයි බෝයි කියන්නේ. yes sir කියන්නේ නේද? ඉතින් ඒක පේන්නේ මහා නිහතමා මහා මොනෝන්ජල් මහා බය ආදු මහා මොකද්දෝ ගතියක් විදියට. නමුත් අපි ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්ම සංගත් එක්කනේ. ලාභයට සත්කාරට නෙවෙයිනේ. ලාභයට සත්කාර නම් මං කියන තුච්චයි. ලාභයට සත්කාරට තුච්චයි. මේකේම නෑ. මේක දෙන්නේ සම්පූර්ණයෙන්ම දුහම්ද අපිට කියලා දෙය තුන බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ඉස්සර අපිට එහෙම නිහතමානී වෙන්න බැරි නම් අනිවාර්යෙන් දැනගන්න ආශය අනුසය වැඩෙනවා. උපාදානය සිද්ධ වෙනවා. මගේ රුචි අරුචිකම් වල මම හිර වෙනවා. මගේ පෞරුෂත්වයේ කියන එක මට හිරගයක් වෙනවා. අනිවාර්යයෙන් මේක ආත්මයට ගෙනියන්න ඇති වෙන්න බඩු සෑස්ති. මේකදී මේක පුවක්කිට ගලේ වගේ තැරියන්න ගහනවා. කලු කුකුලක් ගාවට හතයි සුදු කුකුලකට හතයි කියලා කලිය ගැබගෙදී මගේ සෑම රුචි අරුචිකමක පතුරු යන්න දෙන්න. මගේ හැම පෞරුෂත්ව ලක්ෂණයක්ම කවුරු මට ආරෝපණය කරන්න කිසි දෙයක් ක්ලේම් කරන්න යන්න එපා. මම මිනිස්සෙක් විතරයි. මොමනුස්සෙක් විතරයි ඔය කිසියම් දෙයක් කවුරු ඇවිල්ලා මොන පදක්ක වෙල්ලන්න ගියත් කොයි මල් මාඩේ දාන්න ගියත් කොයි නම් වණන් කිව්වත් කොයි පටබැදි නම් දුන්නත් මනුස්සකම විතරයි අපි ක්ලේම් කරන්නේ ඉන්හිහාට ඉල්ල එල්ලන එක නෑ ඉල්ලගත්තා. ඒක හරි අමාරුයි. මම හිතන්නේ දාන්නේ අන්තිම අමාරු තැන උතන. අපේ රුචි අරුචිකන් ටික දීලා දාන්න බැරිකම තමයි අපිට තියෙන්නේ. දාන්න වෙන එක විතරක් මතක තියාගන්න නිවන් දකින්නකොට අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. ඉතින් සෝරි තමයි. කරන්න දෙයක් නැහැ. ඒ ටික දාපු දවසේ ඒ අපි එකම තලයේ මනුෂ්‍ය තලයට වැටෙනවා. ඒ බුදුහමතු ඉන්නේ එතන තමයි. ඈ? නියතමානීත්වයේ මට්ටම් නැහැ. නියතමානීත්වය කියන්නේ මාන්නේ නැහැ. ඒකේ උසස් පහත්කමක් නෑ නියතමානී නියතමානී තමයි. ඔය තමයි තතතාවය කියන්නේ. ඔය තමයි හේවුකම. සත්‍යනස්. ඒ හේවු ගතිය. ඉතින් අපිට එහෙම ගැටෙට එන්න බෑ මොකද මගේ රුචර්ජ ගන්න ටිකක් තියෙනවා. මගේ සදාචාර වැටක් තියෙනවා. එහෙම නැත්නම් මේ සංස්කෘතියක් තියෙනවා. ඉතින් අපි සිංහල බුද්ධ ආගම රකින්න හදනවා. හොඳයි. රැකේ. දීර්ඝ සංසාරයක් රැකේ. එච්චරයි කියන්නේ. අවසරයි තමයි. අනන්ත ගියසතියේ අවසන් වුණ මේ වැඩසටහනේ මම දැක්ක දෙයක් තමයි මේ සක්මරට රූපාංගයක් වැඩිලා හොඳට කෙරුවා. මඩපානේ උනත් අපි දැක්ක සක්මොද කරගෙන යනවා. වායනවාසයේ තුවා වීදිරි කියලා අපිට ගෙදරට යන්න පුළුවන් දුරට එක තමයි සක්මණ ඉගෙන ගැනීම. යෝලෝලි කන්දරින්. මේ පාර ටිකක් කාලගුණ හේතුන් මත ඒ ප්‍රශ්නේ ගැටෙන නිසා අපිට ඊයේ මම සක්මන් කරනකොට ගොඩක් ආවා. මට ඉස්සරහ මේ පොඩියක් අල්ලගෙනවා මේ පිටුව හොඳයි නේද? කිව්වට කමක් නැහැ. තමයි ඒක ඇත්තට මේ වගේ කරන්න දැන් ඉතින් අවපක්ෂේ ඉන්නේ හඳක් තියෙන්නේ පාන්දරට විතරයි. නැත්නම් අර හඳ තියෙන කාලේ එළිය සක්මක් කරනවා කියවම මේ හොඳ වැඩක් වුණා අපි ඒ බ්‍රොම්ලි රිට්‍රීට් එකට ගිය වෙලාවේ UK වල ඒක ඉමානෝස් කියන මේ කතෝලික නිකායෙන් කරන්නේ. සිස්ටර්ස්ලා කරන්නේ ටොප් ක්ලාස් බිල්ඩින් එකක් තියෙන හරියට ගන්නවා. ෆයිව් ස්ටාර් හෝටල් එක වගේ කිචන් එකක් තියෙන ඔක්කොම ඒවා. හැබැයි අපිට හලකන හරියට. ඉතින් ඒක තියෙන වෙලාවේදී කැතලික් කට්ටියක් ඇවිල්ලා ඒ මානෝස් නිකායට බැඳෙන්න පිරිසාවා. ඒ පොඩි ඉවෙන්ට් එකක් අපිට හෝල් එක දීලා තිනවා අපිට එක වින් එකක් දීලා තිනවා ඇඳස්සන කියනකොට අපේ මිනිස්සු සක්මන් කරනවා. ඔක්කොම සක්මන් කරනවා. අර මිනිස්සෙක් ඇවිල්ලා සිරම ගාන දීලා තිනවා ඔයගොල්ලෝ ඒන්ජල්ස්ලාද කියලා. උදේ මිනිස්සුන්ට පේන්නේ බොහොම සුදු අරගෙන විවේකී වෙනකොට ඔයගොල්ලෝ ඒන්ජල්ස්ලාද කියලා. අහනකොටම ඔෆිස් එකේ ඉන්න මනස දැක කතා කරනවා දුවගෙන කියලා එක ඔයගොල්ලන්ට කතා කරනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ හදන්නේ අර නිකාය මාර්ගවල මට ගන්න හදන එක. ඊට පස්සේ ශිරෝ මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු අහනකොට තිබුණු ශ්‍රද්ධාව මූලික. මේ ඔයගොල්ලෝ සුරලෝයෙන් බට විරිසද්ද. මේ සක්මන් කරගෙන ඉන්නවා දැකලා. මේ ඒක අද්දිනව මනුස්සයාට ආය භාවනාවක් මොනම දෙයක්වත් ඕන කරන්නේ එහාට මෙහාට පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා නම් ඉතරවා. ඔය ඉඳගෙන හිටියත් එකයි දහසකුත් වාදිකාරේ මොනවා කරත් ඒ සක්මනේදී ඔක්කොම කවුන්ට්ස් බැලන්ස් වෙනවා. අලුතෙන් ආය යන්න පුළුවන් ඕන බර ටාස්ක් එකට යන්න. මේවා මොන බරක් කරලා ගියත් හොඳට රිලැක්ස් වෙනවා. දැන් ඒ සක්මන දන්නවනම් දුර දිග යන ගමනකට පාරදයිසි. මේ ඒකට අර පරිසරය ඇත්තටම මීටරයකට දාන ශක්තියේ දෙපාරක වටිනාකමක් තියෙනවා එකක් මේ තෙතමනේ වැඩි මේ ආර්ධතාවය වැඩි ඒ නිසා ලෙඩ ඇඟ ලෙඩ කරනවා ආහාර රුචි නැති කරන නිින්ද නැති කරන සක්මන් කරේ නැත්තම් ඇඟ අකත් මේවට පන්දි වලට කටු ගැහුවා වගේ රොමැටික් පේන් එන්න පටන් ගන්නවා මේ නිසා සක්මන තියෙනවනේ රත් වෙන්න උණු වෙන්න සක්මන තියෙනවා ඒකෙන්ද කියන වාර්ගිකයි තියෙනවා ඉතින් ඒකට පෙළඹුණා නම් කවුරු හරි ආය කියන තියෙන හොදාට දෙයක් නැහැ ෂුවර් එකටම බාහනා අල්ලන්නේ. ඉතින් ඒක ලොකු සම්දිස්ථානයක් තමයි මේ සක්මනේ වටිනාකම තේරුම් ගන්න එක දුර්වෝධනෙක් හිතන්නේ සක්මන කාලේ නාස්ති කියලා ඉඳගෙන ඉන්නකොට තමයි නිවන් දකින්න හම්බෙන්නේ. ධර්මයේ තියෙන සංහසලා ආනාපානෙ ස්වභාවය 11ක් ගැන සම්මත ඒවා ඉබේ තේරෙනවද නැත්නම් අපි හිතාමතා බලන්න ඕනද අපි නිකන් අඳුරගන්න එක විතරයි කරන්නේ එක එක වෙලාවල යනවා අඳුරගන්න එකෙන් අදහස් කරන්නේ මේ කොයි එකවත් තෝරන්න යන්න එපා කියලා කොයි එකත් එක හා සමාන වටිනාකමක් තියෙනවා අඳුරගන්නවා කියන්නේ විනිශ්චය කරනවා කියන එක නෙවෙයි ආනාපානෙ දැනගත්තයි කියනකොට ඒකට මොනක් 11ක් තියෙනවා 11ම දැනගත්ත දවස් තමයි අපිට කියන්න බලන අපි ආනාපානෙ දන්නවා කියන්නේ. එතකන් අපිට දැනගන්න ඕනේ මේක තාම අඩුපාඩුයි. මේක තව හැම පැත්තක්ම දැකලා නැහැ. එතකම දිගට කරගෙන කරගෙන යනවා. සාමාන්‍යයෙන් කාලතුන අතීතං වර්තමානයේ ආනාපානෙ ඉන්ඩෙක්සල ලෑස්තිලා ඒක දිහා බලන් ඉන්නවනම් මුල බලන්න ඒක අනාගත කාලේ වශයෙන් දක්වනවා. ආනපනේ ගියත් අතාරින්නතෝ බලාගෙන ඉන්නවා නම් අග දකින්න අතීත ගෙවීම වශයෙන් තමයි පේන්නේ. වෙද්දි බලනකොට වර්තමාන වශයෙන් තමයි දකින්නේ. දැන් තේරුණාද? තියන්න. ඒත් මට සාධාරණ සැකයක් තියෙනවා තීරණ නෙවෙයි අර මාව සන්තෝෂ කරන්න තීරණයි කියලා කිව්වට එහෙම තේරුම් ගන්න ලේසියෙන්නේ නැහැ. තේරෙනවා කියන්නේ විකම ආරම්භය. මටත් හිතෙනවා. එහෙම හිතනවා කියලා. සම්මාත වහන්සේ කියන්නේ සතුටේ නායකක සතිය. යම් අවස්ථාවකදී සතිය අතාරින්න වෙනවා. ඒක මට අදහස් වෙන්නේ ගඟක් තරණය කරලා එතන බොහෝ දාලා යන විදිහ. ඒ වගේම අතීතනාගත ක්‍රමයේ හැටියට සතිය තිබිලා සතිය නැති වෙච්ච වෙලාවක් තියෙනවා කියලා හිතන්න. මෙච්ච වෙලාව සතිය දෙන නැති වුණා. ඒ නැති වෙච්ච හැටි බලලා සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම්. පශ්චාත්තාප නොවේ. කොහොමද වෙන්නේ? ඒක තමයි ඔය කියන්නේ. අසතිමත් වුණා සංකම්පා වෙන්නේ. අස පමාදේන කම්පතිටි සති බලන්න. සතිය එනවනම් යන්න එපායි. ඒ යන වෙලාවේදී ඒක යන හැටි බලලා අඬව ගන්න දෙයක් නැහැ. පශ්චාත්තාප වෙනවා මේ තිබුණා එනකොට සතුරුනා වගේ දැන් යනකොට නොසැලී ඉන්න වෙලාවක් එනවා. ඒකකොට තමයි සතිය නැති බව අත්දකින්න වෙලා අත්දකලා හිත සලා ගන්න. මේ මේ ඒ පසුගිය දවස්වල තිබුණු ඒ දෙමළ ප්‍රශ්නවලදී මම හිතන්නේ මධ්‍යස්ථ මතධාරියෙක් සඳහන් කරා අනගාരിക ධර්මපාලතුමා මතක් කරයි කියලා මේ ලංකාවට ඇවිල්ලා සිංහලයා බෞද්ධයා ඒ වකට පැමිණිච්ච වැඩි ජනතාව සමූල ඝාතනය කරලා සිංහල බලය පිහිටුවා ගත්තා. නැත්නම් බෞද්ධ බලය පිහිටුවා ගත්තා. ඉතින් අපි බොහොම වැදගත් ශිෂ්ටාචාර දෙයක් විදිහට අපි අගය කරනවා. ඉතින් එහෙමනම් අපිට සිද්ධ වෙනවා දවසක සිංහල බෞද්ධ බලය හැඳි ගෑවිලා යනවා. වෙන්න එපායි. ඒකට මොකටද ඒක gadu ගන්න කියලා අහනවා. අර වගේ දෙයක් අගේ කෙරුවා නම් ඒකත් ඇති වෙලා නැති වෙලා යන බව දන්න බුද්ධ ධර්මයක් නම් අපි මේ කරන්නේ. ඕකත් අර වාගේ වාගුල නැති වංගස්ථාන කරලා සුන්නත් දූලි කරලා නාසමාප කරලා කවුරුද යන්නවා මේ. අරක සතුටු වෙච්ච අපට පුළුවන් මේක නොවිය ඉන්න ඕනේ කියලා බුද්ධ ධර්මයට අනේ බුදුහාමුදුරනේ මේක රැකලා දෙන්න කියලා කියන්නේ. කියලා ඒ අර්ථකථන නැතිව තුනා ඒකට අපි සන්තෝෂ වෙන්නේ නැතුව හිටියනම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක වෙච්ච සිද්ධියක් අපි ඒක අනුමත වෙන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. උනා සතුටු උනා නම් අපි දැනගන්න ඕනේ මේක ඒ වගේ අනිත් පැත්ත හරින වෙලාවේදී ඒ වගේ තමයි සතුට සාදරයෙන් අපි වඩාගත්තට අපි අතහැලා යන වෙලාවක් එනවා එදාටත් පින්නනවාද එනකොට වෙච්ච සාදර බව නැති වුණාට යනකොට නොසැලෙන්නේ ඉන්න ගතිය ඒක ලේසි නෑ ඒක අමාරුම දේ ඔය ආනාපානේ අතීත අනාගත වර්තමාන බලන එක තමයි සතිය ගියාට පස්සේ ඒ දේ ගිය සතිය දිහා බලන්න දැන් අපි අසතියේ ඉන්නේ දැන් මේ රාගය ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂය ඇවිල්ලා තියෙනවා. ත්‍රිවිධ සතිය ගියා. යන හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනවනේ. ආ මෙයා එනකොට මම බලාගෙන ඉඳලා දැන් යනකොට බලාගෙන ඉන්නවා. සතිය නැහැ. එතකොට ආය සතිය එන්න දින ඉඩ වැඩි. ඒකටත් ඕන නමක් දාන්න පුළුවන්. අවබෝධයක් තියෙනවා ඒක කියනවා මේ ඉඳුරංගට අහු වෙන අවබෝධයක් නෙමෙයි ඒක එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එක නැත්නම් හයවෙනි ඉන්ද්‍රියකින් අහු වෙනවා කියලා වුණා. කියලා වෙච්ච බව දන්න. මොකෙන් කියලා වුණාද දන්නේ. කියලා වුණාට පස්සේ නොසලී ඉන්න එකයි ඒ කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ, ගිරිශිකරයක් වගේ, ඒක ඝණයක් වගේ මේකටත් නොසලී ඉන්නවා. එතකොට තියෙන්නේ විශාල ශක්තිය, විශාල සත්‍යයක්. නොසලින උපේක්ෂාවේ විශාල ගැටයක් ඒක සාමාන්‍යයෙන් කිව්වට කවුරුත් වැඩි අගය කරන්න යන්නේ නැහැ මොකද අපි ලන් තියෙන ඒකාන්ත සෝබන චෛතසිකයක් විදිහටයි සතිය දකින්නේ. නිසා නැතිවීම අභාග්‍යයක් විදිහට තමයි උගන්ලා තියෙන්නේ. නමුත් සතිය නැති වෙලා අසතියේ ඉඳද්දී නොසලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක ඉතින් කියන්නේ එහෙව් ගතිය තමයි සත්‍යනස් තමයි. ඒක තමයි මේ හතතාවය කියන්නේ. එනකොට සතුටු නම් ඒක මේ අර මොකද්ද මේ සංගාමජී හාමුදුරන්ගේ කතාවේදී කියලා කියනවා එනකොට සතුටුුනෙත් නැහැ යනකොට කනගාටුුනෙත් නැහැ සිද්ධිය මුලමදාල් දැක්කම යුද්ධෙන් දිනනවා තමයි. ඒක තමයි අපි රතියේ මේ මොන දේ ආවත් ආශස් ප්‍රසවාසයත් එනකොටත් බලනවා යනකොටත් බලනවා එක හිතින් බලනවා. තරහ එනකොටත් බලනවා යනකොටත් බලනවා එක හිතින් බලනවා. ආශාවෙන් කොටත් යනවා බලනවා යනකොටත් බලනවා එක හිතින් බලන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි යෝග කියන සතතාවය. අරමුණද ඒක කොයි පැත්තෙන් හරි වෙන්න පුළුවන් අපි දන්නේ නමුත් ඒක දිරව ගන්න පුළුවන් තැනක් ඒක අහු වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ අහු නැහැ කියලා හිත සලා ගන්න එපා එච්චරයි කියලා තියෙන්නේ main thing is not to worry කියලා කියන්නේ ප්‍රධාන දේ තමයි සතිය එනකොට සතුට වෙන්නත් එපා යනකොට කනගාටු වෙන්නත් එපා ඒක ඒ වෙලාවෙදීම වෙනකොටම දැනගත්තොත් ඒක අතිශේෂ සංවේදීකමක් ඒ සංවේදීකමට කරන ගෞරවයක් වශයෙන් හිත නරක කරගන්න එපා කියලා හිත නරක වෙන එක ස්වභාවයි. ඒක යන හරියට මේ දස්සුවක් ලැබෙනකොට සතුටු වෙනවා, දරුවෙක් හම්බ වෙනකොට සතුටු වෙනවා, දරුවා මැරෙනකොට කඩගාටු වෙනවා කියන එක ඇහැටිනේ. ඒ වගේ තමයි මේකට සතිය දරුවන්ටත් වැඩිය අපි ආදරය කරන්නේ. නැති වෙනකොට කනගාටු. නමුත් සත්‍ය දුක්ඛ සත්‍යයට වැටෙන්නේ කියලා දැනගන්නවා. ඒකත් අනිත්‍ය ධර්මයක්. සම්මත උපවාසයක ධර්ම දේශනාවකදී උපමාවක් දෙනවා අර යම් අවස්ථාවක ධර්මයක් කතා කරනෝනේ කියලා ඒක මට තේරිලා තිබුණේම නෑ උපහාසයේ උපමාවෙන් මට මුලවට තේරුණා අර ත්‍රිපිටකන්න සීකේ මුදුනටම ගිහිලා ඊට අසාරිනා මුදුනේ ඒ උපහාසයේ තියෙන අදහස් කලේ සතිය පිළිබඳව ඔක්කොම ධර්ම සත්‍ය ධර්මතාවයක් ඒක බුදුරජාණන්සේ කුල්ලූපමාවෙන් තමයි දුන්නේ ගංගේ කොට වෙලා විකට වෙන්න උදව් කරපු පහුර මේක මට උදව් කරා කියලා ගොඩබිමේ කරේ කියන්නේ නෝන එක මොඩකමද දක්ෂ ඥානවන්තකමද කියලා. එක්කක වතුර පාකලා යන්නේ කයි තියෙන්නේ නැත්නම් ඉවුර දාලා යන්නේ කයි තියෙන්නේ බය. කුල්ලේ ඉතින් ගන්න දෙන වැඩේ කෙරුවා නම් ඉවරයි. එහෙමනම් මං හිතන්නේ කවුරක්ක කටුදවලා තයි කියලා. මුන්නම දෙයක්වත් මොනියම මතක ගන්න දෙයක් නැහැ මේකේ. මේක ශිෂ්ටාචාරය කනුව බලන්නේ ඒ ටික අපි රැකගෙන තියෙන්නේ. කොච්චර දේවල් වෙලා තියෙන නිසා කටුගේ කියලා කියන්නේ අපේ රුචි අරුචිකම් අනුව වෙන එකක් තමයි. දැන් මම හිතන අපි මේ සක්මන්ට වෙලා කියන්නේ නැත්නම් අපිට සක්මන මාධ්‍යමත් පාඩුවක් ගන්න. ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම දේශනා සතිವಾರය સમાપ્ત කරනවා. ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි නැවත 6:00 මාට රැස් වෙනවා පරියන්කයක් සඳහා.